සුවපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි අනුමෝදි තබ්බං කමාමි කමිතබ්බං සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ 163 වෙනි භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසටත් ධර්ම දේශනාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ අත්ත ධම්මා පහතබ්බා අත්ත මිච්ඡත්තාති තී අවසර ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ දසුත්තර සූත්‍රයේ බෞද්ධයන් වශයෙන් ඒ විශේෂයෙන් කියන යෝගාවචරයන් වශයෙන් දත යුතු මේ ප්‍රහාණය කළ යුතු බැහැර කළ යුතු පිටු දැකිය යුතු ධර්ම අටක් තියෙන බව මතක් කරගන්න. ඔය පිටු දැකිය යුතු ධර්ම උනාට දහන. ඒ තමයි අපි දැනගන්න ඕනේ. ඒ අටටම කියනවා අට මිච්ඡත්තා කියලා. ඒක විදිහක මිච්ඡා ආජීවයක් වැරදි කොට ගැනීමක් මේ නිසා අපි හැමදාම මේ වැරද්ද කර කර ඒකේ දොස් එහෙම නැත්නම් ආදීනව නපුර විදිනු. ඉතින් අපි ඒක හැදෑරුවොත් දැනගත්තොත් අපිට පුළුවන් වෙයි ඒ නපුර ඒ ආදීනව වෙන කෙනෙක් නිසා නෙවෙයි අපේ නොදැනුවත්කම නිසා වෙන්නේ කියලා. ඒක පිළිබඳ දැනීම මිච්ඡත් දෙයක් වුණත් ප්‍රහාණය කළ යුතු දෙයක් වුණත් දත යුත්තක් සුතමේ වශයෙන් අගේ කළ යුත්තක්. ඉතින් මේ පොකුරටම පොදියටම මේ මිච්ඡත් කියලා සඳහන් කරන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඊට පස්සේ නිද්දේශ වශයෙන් එක එකක් නම් කරනවා එක මිච්ඡාදිට්ඨි. ඉතින් අපි ඊයේ වෙලා ගත්තා මේ මිච්ඡාදිට්ඨි කියන එක අවිද්‍යාව වශයෙන් මෝහයේ වතෙන් අන්ධකාරයේ වශයෙන් තේරුම් අරගන්න. එතකොට මේ මිත්‍යා දෘෂ්ටිය මම ළඟ නෑ මම සම්මාදිට්ඨිකයි කියලා යම් කෙනෙක් හිතාන ඉන්නවනම් එතන ඉඳලා හොදන්න බැරි අනිප කරන්න බැරි ලඩක් තියෙන. ඒ නිසා මොනම දිට්ඨියක් තිබ්බත් මේක විතරයි හරි අරක වැරදි කියලා මිත්‍යා දිට්ඨිය වලට වැටෙනවා. ඒක සනීප කරන්න බැරි ලඩක්. ඒක නිසා Tamange දෘෂ්ටි පිළිබඳව නැවත සලකා බලන්න පුළුවන් වෙන්නේ යෝගාවචරයට විතරයි. දන් දෙන කෙනාට ඒක කරන්න බෑ. සිල් රකින්න කෙනාට ඒක කරන්න බෑ. සමත භාවනා කරන කෙනාට ඒක කරන්න බෑ. මේ විපස්සනා භාවනා කරන කෙනාට විතරයි නැවතත් Taman දිහාම අමුතු බැල්මකින් බලලා මම දැන් ඉන්නේ මිත්‍යා දෘෂ්ටියකට නැද්ද? එතන ඊගාව චිත්තක්ෂණේ මට හම්බෙන්නේ දෘෂ්ටියක් නැති චිත්තක්ෂණයක්. ඒකට මට විවෘත වෙන්න පුළුවන්. මේ චිත්තක්ෂණේ කෙලස් ටික ඒකට දාගන්න නැතුව. මේකේ තිබුණ භවනීත්‍ය අරකට තල්ලු කරන්න නැතුව ඊගාවකේ අලුත් වෙන්න පුළුවන්. ඉතින් අලුත් වෙන්න බැරි නම් අපි අර කෙලස් වලට තියෙන ආශාව නිසා මොහුන් දානවා වගේ පෑදීතියට බොරදිය කරන වගේ මේ මොහොතේ තියෙන ඒ දෘෂ්ටි සම්ප්‍රයුක්ත කෙලෙස් ඉදිරියට දානවා. ඉතින් සර්වචනන්සේ සම්බන්ධ කරනවා යම් කාය කර්මයක් ඒ දෘෂ්ටිය සමන්නාගතන සංප්‍රයුක්තන යම් වචනයක් ඒ දෘෂ්ටිය සමන්නාගතන සංප්‍රයුක්තන යම් හිතවිල්ලක් ඒ දෘෂ්ටිය සමන්නාගතන සංප්‍රයුක්තන ඒ කෙනා හිතන පතන සලසුම් කරන සියල්ලම පාපයි කිය. සියල්ලම පාපතරයි. ඒක හරියට කරවිලටයක් පුලුවට දැම්මට පස්සේ ඒක උරා ගන්න හැම පටවි සාරයක්ම තිත්තක් ඇති කරනවා. කසට ගතියක් ඇති කරනවා, නපුරක් ඇති කරනවා. තිත්ත ලැබු ඇටයක් දැම්මත් එච්චරයි. කොහොඹ ඇටයක් දැම්මත් එච්චරයි. පොළොවේ තියෙන සාරය ගත්තට එයා හදන්නේ චිත්ත දෙයක්. ඒ වෙනකොට අඹ ඇටයක් දැම්මොත්, රඹුටන් ඇටයක් දැම්මොත් ගන්න සාරය මිහිරි ඵලයක් ඇති. ඒ නිසා අපි යම් කටයුත්තක් ඒ වැරදි කොට ගන්නාලද දෘෂ්ටියකින් බැහැර කරලා කටයුත්තක් වචනයක් හිතවිල්ලක් ගන්නවා නම් ඒක අනිවාර්යයෙන්ම ඉස්සරහට හොඳ ප්‍රතිඵලයක් ගෙනත් දෙනවා. ඉතින් ඒක බොහොම ප්‍රසිද්ධව සරුවචන්සේ සඳහන් කරනවා. අපි මෙතෙක් කල් මේ සංසාරේ ඒ වගේ වැරදි ටික ඉපදිලා වැරදි ටික ගත කළා වැරදි ටික මැරලා තියෙනවා. අපි දැන්වත් කැමතිද මේක ධ්‍යාන අලුත් විදිහට බලන්න. ඉතින් ඒ මිත්‍යා දිට්ඨිය එහෙම නැත්නම් ඒ කියන අවිද්‍යාව අපිව හිතන තරම් බලන්න බෑ. එයා වැඩ කරන්නේ සම්පූර්ණ අමුතු තාලයකට දෙතෑවර ක්‍රමයකට අපට ගහන්නේ මිච්ඡා ප්‍රතිපත්‍ය අවිජ්ජා අපපටිපත්‍ය අවිජ්ජා කියලා જાති දෙකක් මේකේ තියෙනවා. අපපටිපත්‍ය අවිජ්ජා කියලා අපි දන්නේ අපි ඉපදෙනකොට ගෙනාපු දෙයක් නෙවෙයි ඒක නිසා අපට අධ්‍යාපනයේ හරහා යම් ප්‍රමාණයක් අපිට දැනන්න පුළුවන් මේවා චාරිත්‍ර මේවා වාරිත්‍ර අකල යුතු දේ මේවා නොකල යුතු දේ කියලා අපි දන්නේ නැත්නම් ඕන සමාජයකට ගියාට පස්සේ අලුත් තැනකට ගියාට පස්සේ අපි ඉගෙන ගන්න ඕනේ. අහ ගන්න ඕනේ මේ රිට්‍රීට් එකට ආවට පස්සේ කියලා දෙනවා. මෙන්න මේ මේ ටික කරන්න ඕනේ මේ මේ ටික කරන්න එපා. ඉතින් ඒක දන්නේ නැත්නම් ඒක ඒකට අහුම්කම් දෙන්නේ නැත්නම් ඉතින් දිගටම රිට්‍රීට් එක වැඩමුළු පුරාම අපි ගැටුම් ඇති කරගන්න ඉවි. ඉතින් ඒකෙදී අපිට කරන්න තියෙන්නේ මේ නොදන්න දේ අහා ගන්න ඕනේ ආදුනිකෙක් වාසේ නවකෙක් වාසේ. ඊට පස්සේ ටිකක් තියෙනවා මිච්ඡා පටිපත්‍ය අවිජ්ජා කියලා අර gederin ගෙන ආපු දැනුම් වගේක් තියෙනවා. වැරදි වගේක් ඒක අපිට නොදැනුවත්ම ක්‍රියාත්මක වෙනවා. මේ වැඩමුළුවෙන් ඉගෙන ගන්න හඳුන්වා දීම හෝ කමටහන නෙවෙයි අර ගෙනාපු එකක් ඇඟට නොදැනී ක්‍රියාත්මක වෙනක මිච්ඡාපටිපatti මොන තාලෙන්වත් අරින්න බෑ. ඉතින් අපි හැම වෙලාවෙම අන්දාලිය කැලිය විදිනා වගේ අනේ යන තැන හැප්පෙනවා. මොකද අපි අර වැඩමුළුවට කියලා දෙන එක නිවේ කරන්නේ ඇඟට නොදැනුවත්වම හිතාගෙන ආපු දේ කරනවා. ඒක මේ වැඩමුළුවකට නෙමෙයි ඕනෑම තැනකට ගියාම අපිට අලුත් වෙන්න බෑ නවකෙක් වෙන්න බෑ ආධිකම්මිකෙක් වෙන්න බෑ අහිංසක වෙන්න බෑ අව්‍යාජ වෙන්න බෑ ඉතින් ඒක අරින්න බෑ අර මිච්ඡා ප්‍රතිපත්‍ය විද්‍යාව අරින්න බෑ නිසා අපිට යම් ප්‍රමාණයකට විද්‍යා දදාති විනයන් කියලා අධ්‍යාපනය හරහා මිනිස්සෙක් යම් ප්‍රමාණයකට හදන්න පුළුවන් ඒක කෙරුවත් අධ්‍යාපනය කොච්චර ලැබුවත් අපි අර ඇටුවම් බහැපු ගතිය වගේ ඇත්තේ නම් මොන තාලෙන්වත් අරින්න බෑ. ඒක නිසා ඉස්සල්ලාම ඔය ඇක්වයිනාස් පියතුමා කාඩිනල් සභාවට කියලා දෙනකොට මේ ලෝකයේ සියල්ලම දෙයයන් වහන්සේ හතේ නෙවෙයි මිනිස්සෙයින්ට ස්වච්ඡන්දය හරහා යම් ප්‍රමාණයක් තීන්දුව කරන්න පුළුවන් නිසා අපි මේක කියලා දෙමු මේ මිනිස්සුන්ට අධ්‍යාපනයක් දෙමු කියලා ඉති බරපතල ප්‍රශ්නයක් වුණා දේව සභාවට දියන්හන්සේමව දේව නිර්මාණයේට ස්වච්ඡන්දයකින් දියුණු වෙන්න පුළුවන්ද? ආબોධ කරන්න පුළුවන්ද? බරපතල අභියෝගයකට පස්සේ එක්වයිනයිස් පිටුමා දිනුවා එතුමාගේ තිබුණ ಗುಣ කදම්බේ නිසා. ඉතින් ඒ නිසා අධ්‍යාපනයේ පියා කියලා අපි බටහිර ලෝකේ පෙන්ලා දෙනවා. උන් දැ පහළ වෙන ගොඩක් ඉස්සෙල්ලා ලෝ මේ ලෝකේ මේ නාලන්දාද විශ්වවිද්‍යාලය තිබුණා. ඉතින් බටහිර ඔක්කොටම අන්දයි. ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලෝගේ විතරයි. කෙසේ නමුත් ඉගෙනුවාට පස්සේ ඉගෙනගත්ත ස්ථානවල විශ්වවිද්‍යාලවල කිසිම ওই බලාපොරොත්තු වෙච්ච දෙයක් නැහැ. තාමත් අර ඔලොමලකම්, ඊර්ෂ්‍යාකම්, ක්‍රෝධමාන, ගොජ්ජ දාන. මොකද හේතුව අධ්‍යාපනයෙන් දෙන මිච්ඡාපටිපත්‍ය විද්‍යාව අධ්‍යාපන දෙන අපටිපත්‍ය විද්‍යාව දුරු කරන ගතිය තිබුණාට අර ඇටුවම් බහැබදී. ඉතින් මේකෙදී අපි අර ඇත්තටම අහිංසකයි. අපිට එහෙම නරක වෙන්න ඕන කමක් නැහැ. නමුත් අපි තුලින් මොකද්දෝ න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වෙනවා. ඒකේ ඒකාන්තයෙන්ම අත්කුසලයක් කරන්නේ එහෙම නැත්නම් අර්ථ සිද්ධියක් කරන්නේ හැබැයි ඒක අම්මා මුත්ත කිව්වත් අරින්නෙත් නැහැ. අල්ල බදාගෙන ඉන්නවා. ඉතින් මේක දක්වන්න බුදු කෙනෙක් එන්න ඕන. ඒත් බෑ Taman ඒකට යටහත් වෙන්නේ නැතුව. මම හැදෙන්න ඕන කියන අදහස. ඉතින් ඒක සෙල්ලමක් නෙවෙයි. අපිට ලක්ෂයක් දුන්නත් මොනවා දුන්නත් අපේ අර හන මිටි බිම තියන්නේ ඒක වෙන ආගමක හිතන්නවත් බෑ. ਸਰවඥංශ හරියට මේකටම තට්ටු කරනවා. තට්ටු කරලා කියනවා බට ඕනේ නම් බුදුහාමුදුරන්ගේ එළියත් වැටුනොත් දෙකේ එකතු හරහා යමක් වෙන්න පුළුවන්. හැබැයි උඹ ඔලොමලකම තියාගෙන එහෙම නැත්නම් ඔය මිච්ඡා වටිපත්ති අවිද්‍යාව තියාගෙන යන්න පාරක් තිබේ නම් මග හොඳට තිබේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එක කුසේ. ඒ නිසා බෞද්ධයෝ වැත්තකට දාලා බෞද්ධයෝ දිහා බැලුවත් ඇත්තතු යන ගමනක් පේන්නේ නැහැ. පේන්න තියෙන හැබැයි හරියට ඉගෙනගෙන තියෙනවා. හරියට ඕනකමත් අහිංසකමත් තියෙනවා. හැබැයි දන්නේ නැහැ බඩේ බිජු තියාන කතා කරන්න කිය. ඒ කවදාවත් Tamanට අහුවෙන්නේ නැහැ. අහුවෙන්නම් කාට හරි අවංක ප්‍රකාශ කරනවා. ඒකට අහන එක්කන හොඳට අහගෙන හිටියොත් පේනවා. බත්තර කැවුම් දෙයියෝ දණී කියලා මෙයා එන්නේ ගෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. අපි ඒකට හරි බයයි. අපි හෙලි කරන්නේ ඒක පුද්ගලිකයි රහසිගතයි කියලා තියාගෙන ඉන්නවා. ඉතින් ඒක තමයි බොක්කේ තියාන මේ ආත්මෙන් ඊගාව ආත්මෙට අදහවත බුදියා ගත්තාම හෙට උදේ වෙනකන් තියාහිනේ ඔය හෙලි කරන්න බැරි දෙයි. ඉතින් ඒකට බුදුචාන් වහන්සේ එකක් කියනවා. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය කියලා බාහිර උතුමෙකුට කියන්න කියනකොට ඔබ ටික ටික අඩු වෙනවා. දෙක සතියට අහුවෙනවා. සතිය වර්ග ભેදයකින් තොරව දේවල් දිහා බලන නිසා සතියට අහු වෙන නිසා ඇතුළත කල්යාණ මිත්‍රෙක් ඉන්නවා. ඉතින් මේකට කොච්චර අහිංසක වෙන්න ඕනද බලන්න. කොච්චර නිහතමානී වෙන්න ඕනද? කොච්චරක් අපි අනුන්ට ප්‍රකාශ කරන්න ඕනද? පාපෝච්චාරණය කරන්න ඕනද? ශාසනයක් ආපු වෙලාවේදී අපි ඒක කරන්නේ නැතුව අන්ධකාර කාමරයට ලයින් කරන අයියෝ අන්ධකාරයි මුස්පේන්තුයි පුස්කාලා කියලා හිටියට දොර ඇරලා බැලුවොත් එළිය එළිය තියෙනවා. ඉර බායලා. Taman වහගෙන. ඉතින් ඒකට ඒ පුද්ගලයාගේ මන අපේ නැතුව කිසිම කෙනෙකුට අයිතිවාසිකමක් නැහැ ඒ ජීවිතේට ආලෝකේ වටන්න යාට ඕනේ අන්ධකාරය. ඉතින් ඒකට කියනවා මිච්ඡා දිට්ඨි. මේ මිච්ඡා දිට්ඨි තියෙනවා නම් එළියට එන්නේම මිච්ඡා සංකල්පම තමයි. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මිච්ඡා සංකප්ප කියන මිත්‍යා දෘෂ්ටියේ දරුවා. ඒ වැනි දෘෂ්ටියක් තියෙනවනම් යාච චේතනා යාච පත්තනා යාච පණිදි මොන චේතනාවක් මොන ප්‍රණීතියක් මොන ප්‍රාර්ථනාවක් තිබුණත් ඔක්කොම හේතු අහේනිය පිනිස දුක පිනිස හිටිනවා. නිකන් මට මතකයි අපේ තේරවාද ස්වාමීන් වහන්සේ කෙන බණක් මම ගිහින කාලේ ඒ ස්වාමීන් මතක් කරලා තියෙනවා බටහිරේ සුද්ධ මිච්ඡා දිට්ඨියක් තියෙනවා. ඒකේ හදන සේරම මිච්ඡා සංකප්පයි. මොකද මේ පැත්තේ නිවනක් කෙනෙක් හිතලවත් නැහැ. ඉතින් අපි කොච්චර ආශාවෙන්ද බටහිර කරන්න වෙන්නේ. අපේ දරුවෝ ඔක්කොම බිලි දීලා ඉවරයි. ඉක්මනට වෙන්නේ නැති ගැන අපිට කනගාටුයි. මොකද්ද ප්‍රශ්න නිසා ඉක්මනට වෙන්නේ. අනේ කවුරුත් නෙවෙයි ප්‍රභාකරන් නිසා. අවුරුදු 30ක් යන්න දුන්නේ විනාශ කෙරුවා. නැත්තම් එහෙම මෙලකට අපි මේිට වැඩි ශීඝ්‍රයෙන් බටහිර කරන වෙලා මේටත් වැඩි ඉස්සරහින් අපේ තියෙන වස්තු විනාශ කරලා දරුවෝ විනාශ කරගෙන යටිතල පාසුකම් හදාගෙන ඔක්කොම හදාගෙන මිච්ඡා සංකප්ප ගෝචරා කවදද තේරෙන්නේ මිනිස්සයාට අපි මේ කාගේදෝ ලණුවක් කාලා බුදුහාමුදුරුවෝ පැත්තකට දාලා මේ කොහෙද යන්නේ කියලා මං අටේ පන්තියෙන් පස්සේ බුද්ධාම කියන විෂය අතහැරියා 9 10 අපි ඉරේ විද්‍යා විෂය ඊට පස්සේ විශ්වවිද්‍යාලෙත් ගියා ගිහිල්ලා බලනකොට දැක්කා පිස්සම්ම පිස්සු කොටුවක් තියෙනවා ගිය නැති කට්ටිය ඉතින් එහෙම නම් හිතන්නේ නැහැ ගිය කෙනෙක් කට්ටිය හිතන අම්බෝ විශ්වවිද්‍යාල ගැන හරි ෂෝක් එකක්. යන්න ඕනේ ඇත්තටම යන්න ඕනේ. පිස්සු පිටට කවුද කියලා බලන්න. ඊටත් හපන් පශ්චාත්තුප අධ්‍යායතනේ අමුම මැට්ටෝ. මුලේ ඇතුලේ මෙලෝම දෙයක් නැහැ. ඒ කියන්නේ අපි කියනවා BS කියලා බුල්ෂිට් කියලා කියනවා. කක්කා. MS එක කරන්න ගියොත් මොෂිට්. තවත් කක්කා. PhD කරන්න ගියොත් pile deep and high ගන්නම දෙයක් නැහැ. ඒකද සංකල්ප වැරදි. එක්කෙකුටවත් තේරෙන්නේ නැහැ. ඒක කියන්නේ කිව්වොත් එහෙම පෙළ කපලා ඉර දාන. අපේ පන්ති ඉඳන්දි භෞතික විද්‍යාව උගන්වද්දී මම නිකන් වචනයයි වැරදුනේ කණින් ඇදගෙන ගිහලා මාව එළියට දාලා දොරවුවා. ඉන්නේ විදුලිය වැඩි කරලා ලැබ් එකේ තිබුණ දොර ඇරලා ඒ සර් පෙන්නවා මේ නියෝන් බල්බයක් පත්තු කරන්න හැටි. ඒ දවස්වල ලොකු දේවල් තමයි. පොඩි බැටරි එකේ කරන්ට් එක ගන්න වෝල්ටේජ් එක වැඩි කරලා නියොන් බල්බ බැලුවා මං කිව්වා අයියෝ ඕකද කිව්වා තද වුණා කණෙන් ඇදෙන ගෙලියට දැම මාව ඉතින් මං කිව්වා ඉතින් මට හිතට මැජික් කියන්නේ ඕක ඉතින් එදා ඉඳලා මට තේරෙනවා මේ අධ්‍යාපන ක්‍රමයේ විශාල විහිළුවක් කරනවා දෙමව්පියෝ තමයි පොඩි උන් කන්නේ ගුරුවරයා තමයි කන්නේ මේක මිච්ඡා සංකල්පයක යන බව තේරෙන්නේ නැහැ ඉතින් අපි බලමු මේක පැත්තක දාලා. අධ්‍යාපනයේ පැත්තක දිවිච්චාව. රට ජාතිය පැත්තක දිවිච්චාව. භාවනා කරන තමන් මේ මිච්ඡා සංකල්පයක් කොහොමද තේරුම් ගන්නෙ? එහෙම නැත්නම් පිටු දකින්නේ කොහොමද? ඒ හිතන්න එපා අපි ළඟ මිච්ඡා සංකල්ප නැහැ කියන කතාව. බුදුජානහන්සේ සඳහන් කරලා තියෙනවා <clears throat> කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්ක කියන තුනට මිච්ඡා සංකල්ප කියලා. ඉතින් මේ තුනෙන් කාම විතක්ක කියන එක විතරයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් දැක්කේ. එයා කිව්වා මුළු මිනිස්සුගේ ජීවිතේ 100%ක්ම කාමයේ හරහා විස්තර කරන්න පුළුවන් කියලා. මිනිස්සු හැදෙන්නේ මොකටවත් නෙවෙයි ජාතිය බෝ කිරීම සඳහායි එකයි. උදේ ඉඳලා හැන්ද වෙනකන් දඟලන්නේ ස්ත්‍රියව පුරුෂය දිහා බලන පුරුෂය ස්ත්‍රියව දිහා බලන. රිලෙවෙක් රිලෙවිය දිහා බලන රිලෙවියක් රිලෙවෙ දිහා බලන ඔච්චරයි. වෙන මොකක්වත් නැහැ. ඒකම සරුවචනාංශ මේක කාමයට මේ කාමයේ කියන එක සෙක්ෂුවල් නෙවෙයි සෙන්ෂුවල් කියලා මේ පංචේන්ද්‍රිය පිනවීම කියලා බුදුරජාණන්සේ පෙන්වනවා. ඒකට අපි කියනවා කාම විතක්ක. ඉතින් ඒක නිසා අපි හිතනවා මානවයට අයිතිවාසිකමක් තියෙනවා. තමන්ගේ ඉඳුරම් පිනවන්න. ඒක අපි හිතන අහිංසක ප්‍රයත්නයක්. ඒ ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිසා අපි දරුවන්ට දෙමාපියෝ වැඩි වැඩියෙන් කාමයේ ලැබෙනකොට අපි බූදලිය කියලා කියනවා දෑවැද්ද දෙනවයි කියලා කියනවා දෙනවා. ගුරුවරුත් කැමති දරුවන්ට ශිෂ්‍යයන්ට වැඩි වැඩියෙන් ඉඳුරම් පෙනවීම කරා. රජුරුත් කැමති රට්ටුන්ට. ඉතින් මේක තමයි අපි දිගට බෝකන බෝකන යන්නේ. ඉතින් ඒක මේ මිච්ඡා සංකල්පයක් එහෙම නැත්නම් මේ කාම විතක්කයක් කියන එක ලෝකයේ කවුද තේරුම් ගන්න තියෙන ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් පෙන්වන්න පුළුවන් ප්‍රතිශතයක් නැහැ. නොගිනේ හැකි පිරිසකට තමයි මේ කාම විතක්ක වෙනුවට නෙක්ඛම්ම විතක්කේ අතහැරීම කියන එක පෙන්වන්න ගියොත් බටහිර ලෝකෙම මෙහෙම බණක් කියන්න බෑ. ඒව නිකන් නාස්තික බණ, ඒව නිකන් ගූඪ බණ, ඒක නිකන් පසුගාමී බණ, වැදි බණ, කැලෑ බණ කියලා ඒගොල්ලෝ කියන්නේ මේ භාවනාව හරි කමන්නේ තව කාම වෙරි කරන්න. අපිට රූප හොඳට පේන රූප වැඩි, ශබ්ද වැඩි, ගඳ වැඩි, රස වැඩි, පහස වැඩි. ඇත් දෙක හොඳට පේන, කන් දෙක හොඳට ඇහෙන. නාසය දිව කය. ඉතින් මේ ටික හදා ගන්න පුළුවන් නම් ඒක ළඟට. ඒ කිය ඒකෙන් ඔක්කොම අවසාන වෙන්නේ මොකද්ද? කාම විතක්ක වැඩෙන එක කියලා කිව්වොත් ඕව කියන්න එපා. අඩු ගන්න මේ මුල් වයසේ ළමයින්ට ඕව කියන්න එපා. මන්ද දාසකේ, ක්‍රීඩා දාසකේ, වර්ණ දාසකේ බල දාසකේ ඉන්න හැටි කියන්න එපා. එතකොට මේ මිනිසුන්ගේ අභිවෘද්ධිය නැති වෙනවා කියලා ඒක අපි අයින් කරනවා. හැට පිටලා හොට බිම යනකොට පස්සේ නැති වෙන කරන්න දෙයක් නැති වෙනකොට ඉතින් කාම විතක්ක වෙනකොට ඉතින් විහිංසාව විතක්ක තමයි. වම දිනකොට දකුණ යන්නේ උතුර බලනකොට දකුණ පේන්නේ එතකොට ඉතින් ඔක්කොම එනවා පන්තාල යන තැනක් නෑ දැන් ගියාට පේන්නේ නෑ ඉතින් එතකොට කියන ච හරි සවුතුයි අනිච්චන් දුක්ඛන් සංසාරේ බල්ලෙක් මැරිලා මහපාර කියලා දකින්න දකින්නකොට අනිත්‍ය භාවනා කරන පුල්ලුවන් තරම් පෙන් කෙලලා කෙලලා කෙලලා අනික් ගොල්ලන් කියන ඕක කරන්න එපා දරුවෝ වලට තේරෙන්නේ නැද්ද කියලා හැබැයි මුන්දල පොඩි කාලේ අත්ත පහක ගන්න දෙයක් නෑ ඒ නිසා මේ තියෙන කාම විතක්කයට නික්මීම නික්කම්ම විතක්කේ කියන එක කාටනම් කියලා තේරුම් කරලා දෙන්න පුළුවන් වෙයි. කවුරුනම් මේක ගැලවුම් මාර්ගයක් කියලා. එහෙම නැත්නම් මිච්ඡා සංකල්පක හිටියොත් කරන කියන හිතන පතන හැම දෙෙම දුක පිණිස හිටිනවා. එහෙමනම් සැප කැමති මිනිස්සෙක් යම් තැනකින් හෝ මේ කාම විතක්ක වෙනුවට නික්කම විතක්ක පහල කර ගන්න ඕනේ කියලා අපි පන්ති කාමරයක කිව්වොත් ඒ පන්ති කී දෙනෙක් ඉඳීද ඌ අහන්න. රේඩියෝ එක කිව්වොත් කී දෙනෙක් ආයිද? ටෙලිවිෂන් එක කිව්වොත් කී දෙනෙක් ආයිද? මොකද මේ යන්ත්‍ර හදලා තියෙන්නේ කාමයේ වඩා. ටෙලිවිෂන් එක හදලා තියෙන්නේ කාමයේ වඩා. රේඩියෝ එක හදලා තියෙන්නේ කාමයේ වඩා. ඕකට කිරිය පුම්බගෙන කිව්වත් ඒ යන්ත්‍රය හදලා තියෙන්නේ. ඒකෙන් නම් ඒකෙන් පුළුවන් මේ අනිත් පැත්තට හරවන්න. නමුත් දේශනා විතරයි බුදුරජාණන් පාවිච්චි කර උපකරණ එකයි. දේශනා ප්‍රාතිහාරයෙන් තමයි කරේ. ඒ නිසා අපි කවදද හිතුනොත් කාම විතක්ක වෙනවට අපි නෙක්ඛම විතක්. ඉතින් එතකොට බය ඇරෙන්න මම මෙහෙම කියන දැන් මේ අපි ඉන්නේ නෙක්ඛම විතක්කේ ක්‍රියාවත් කරලා, gedara dora අතහැරලා. අපේ ප්‍රියයෙන් අයින් වෙලා අපේ සුකොබ බොගි දේවල් අයින් කරලා తాවකාලික හරි ඇවිල්ලා. ඉතින් මේ වැඩේ මේ කාම විතක්ක වල යෙදී කාමයා කෙරේ බැඳිලා කාම රාජධානී කාම රාජිනියගේ කාම බැලියෝ බත් බැලියෝ බූසෝ වෙලා හිටපු අපිට එක තප්පරයක්වත් එක චිත්තක්ෂණයක්වත් මේකේ වෙන් වෙන්න පුළුවන් වෙච්ච එකේ තියෙන ආනිසංස කවුද අගය කරන්න කියලා බලන්න. අපි මේ ඇති කරගත්ත නික්කම්ම විතක්කය කවුරුත් අගය කරන්නේ නැහැ. ඒක අගයයි අගයයි පටන් ගන්න වෙලාවේ. අත්හරින වෙලාව වෙන හරි අමාරුයි. මේ රිට්‍රීට් එකට දවස් 4ක් 5ක් වෙන් කරනවා කියන එක ලේසි නෑ. ආවට පස්සේ අපි ගත කරන හැම චිත්තක්ෂණයකම කොච්චර ප්‍රමෝද වෙන්න පුළුවන්. කොච්චර මෝදනයක් සම්මෝදමාන ගතියක් ඇති වෙන බුදුන් අපි බුද්ධහදී උත්පන්නාන්සලා සංදේශනා කරන ලෝකයට කරන බැරි මේ කාම විතක්ක වෙනුවට අපි නික්කම විතක්කයක් ඇති කරගත්තා කියලා මේ මදිද රිට්‍රීට් එකේ මෙයම මදිද දන්නවනම් කාම විතක්කේ තියෙන භයානකම නපුර අනිත් එක මේකේ තියෙන ලස්සන කාම විතක්කයක් විදිහට නෙක්කම්ම විතක්කයක් පහල කරන්න කවදාකවත් තව කෙනෙකුට කවුරුත් කරන්න බෑ. තමන්ම කරන්න ඕනේ. කවුරුත් කිව්වට කෙරුවට කවදාකවත් ඒක හරියන්නේ නෑ. ඒ නිසා මෙතන ඉන්න ඔක්කොමලා තමන්ගේ මන අපිට අවිලා තියෙනවා. ඒක පොඩි දෙයක්. ඊට පස්සේ ඇවිල්ලා බලනකොට 100ක් ඉන්නවා ලෝකේ කාම විතක් අතහැලා නෙක්කම විතක් මොන තරම් ආඩම්බරයක්ද කියලා බලන්න. නමුත් මූණ දිහා බලනකොට එන ගහච්ච සෝම් පිට්ටනේ වගේ ඔක්කොගෙම මූණ එක එක සතුටක් පේන්නේ නැහැ. අඬා වැටලා ඉන්නේ මම කතා කරනවා. තර වැඩිද නැත්තම් කියෙන්දේ අකමැතිද මන් දන්නේ නැහැ. මේ මේක තමයි කියන්නේ අපි නෙක්කම විතක්කේට ආවත් කාගේ කරන්නේ නැත්තාකල් අපිට ආනිසංස නැහැ. ඒක සතුටින් ජීවත් වෙනවා නම් තමයි ඒක තියෙන. අනිත් එක තමයි විහිංසාවිතක්ක. ඒ කියන්නේ අපි උදේ ඉඳලා හැන්ද වෙනකම්ම ඉන්නේ හිංසාවේ. හිංසක. අපේ හැම පරිශ්‍රණයක්ම හැම ඒසනාවක්ම කරන්නේ හිංසාවෙන්. මොකද වර්තමානයේ තියෙන ද්වේෂය. වර්තමානයේ සියල්ලම තියෙනවා. ඒක අපි ඉන්න බැරි මොකද? අපි අනාගත පරිශ්‍රණය කරනවා අනුගිනෙන් පරිශ්‍රණය මේ කරන හැම පරිශ්‍රණයකම පේන්න තියෙනවා පරිශ්‍රණ නොකරන කිසි කෙනෙක් නැහැ ලෝකේ කාම පරිශ්‍රණ කරන්නේ මොකද වර්තමානයේ සැපයි වර්තමානයේ තමයි ඔක්කොම තියෙන කියන එක කවුරුවත් දන්නේ නැහැ ඒ නිසා අපි නිතරම පරිශ්‍රණ කරනවා ඒ පරිශ්‍රණ කරන එකෙන් කොච්චරක් අපි වලිගේ පාගගෙන ඉන්නවද කියලා කිව්වොත් එහෙම නැත්නම් අපි කොච්චරක් මේකට ඇබ්බැහි වෙලාද කියලා කිව්වොත් හොඳට වාඩි වෙලා පట్టලව ඉඳගෙන තමන්ගේ කායට මෛත්‍රී කරගන්න කිව්වොත් චිත්තක්ෂණ කීයද ඉන්න පුළුවන් බෑ. සමබරව සහැල්ලුව හොඳට වාඩි වෙලා ඒ වාඩි වෙලා ඉන්න සහැල්ලු භාවය ඒ තියෙන ලිහිච්ඡ භාවය ඒ තමයි ව්‍යාපාදයක් නැති අව්‍යාපාද හිතවිල්ල කොච්චර පොඩ්ඩ ඉන්න බලන්න බලන්න හිත කොච්චර ඉක්මනට පයින්නද කියලා ලාහට ගත්ත ගෙම්බෙක් වගේ කොට් එක තිබ්බ කුඩල්ලෙක් වගේ එක චිත්තක්ෂණයක්වත් ඉන්න බෑ. තමන්ට තමන් මෛත්‍රී කරගන්න එකට අපි කියනවා සුඛී යත්තානම් පරිහරාමි. සුඛී යත්තානම් පරිහර කියන්නේ මට ලැබිච්ච මේ ජීවිතේ මම සුඛසේ වාඩි වෙලා වාඩිලා ඉන්න බව ඒ සෝය අත්විඳිනවා කියලා බුදුදහම කියනවා. ඉන්ටා කාපන් කියලා දෙනවා එක එක්කත් කන්නේ ඉන්න බෑ. ඒක දුන්නට ඇවිදින්න කියනවා පොළවේ නිකන් ඇවිදින ගම පියවර කීයක් මම සුවසේ පොළේ ඇවිදිනවාද කියලා බලන්න කොච්චර දේවල් වලට අපේ හිත ආකස්මිකව අහේතුකව පයින්වද කියලා. ඒ කියන්නේ අපේ හිත කොච්චරක් විහිංසාවට කැමැතිද? මේ අහිංසකකමට අකමැතිද කියලා. දුන්නට විවේකයන් කියලා වෙන්නේ නැහැ. ඒ වගේම ව්‍යාපාරේ විහිංසාව ව්‍යාපාදේ කියන එක තමයි මෛත්‍රියෙන් කරන්නේ මේ ඉඳගෙන අපි කයට සැප දීලා වාඩි වෙන්න කියලා හිතියට ඉන්නේ ව්‍යාපාදේ ව්‍යාපාදේ කියන එකට අපි දීලා තියෙන විකල්පේ කරුණාව ඉතින් ඒකට මෙහෙම කියනකොට මම දන්නවා heart attack එනවයි කියලා කට්ටියට ඒ වෙනකොට ඉතින් මේක අර ධර්මයේ නිසා ඔය heart attack තියෙන කට්ටිය TNT පෙත්ත තියාගන්න දිවයට වෙන මොනව කරන්නද ඉතින් බුදුදන්සේ සඳහන් කරලා තිනවා කරුණාව තියෙන හිතක කවදාකවත් වෙහෙස තියෙන්න බෑ වෙහෙසයි කරුණාවයි එක හිතේ තියෙනවා කිව්වොත් ඒක බුදුහාමර ගන්න නිග්‍රහව. අපි කොච්චරක් වෙහෙස ගන්න කැමතිද කියන දරුවන් වෙනුවෙන් වෙහෙස ගන්නවා කාලගුණය වෙනුවෙන් වෙහෙස ගන්නවා ආර්ථික වෙහෙසෙන් අපි හිතනවා යුතුයකම තමයි අපේ මානව ජීවිතය තමයි මේ වෙහෙස ගන්න එක. ඒ විදිහට කවදාකවත් කරුණාවක් එන්න බෑ එනවනම් ඒ කරුණාව පළවෙනි පන්ති කරුණාවක් නෙවෙයි. විහෙසාව තියෙන හිතක කරුණාව තියෙන්න බෑ. ඉතින් අපි කොච්චර බලන්න මේ වර්තමාන මොහොතේ වෙහෙසක් නැතුව ඉන්න දුන්නට අපි ඉදිරි ගියාට ඔක හම්බ වෙද්දන්නේ නැහැ කියලා අනාගතය ගැන ඉඳලා වෙහෙත ගන්න. අනේ ඉතින් අපි කොහොම කෙරුවක්වත් අපි එච්චර හොඳට ජීවිතේ සිල්වන්තව ගත කෙරුවේ නැහැනේ අතීතයේ කියලා අතීතයෙන් වෙහෙසක් ගන්න. එහෙම නැතිනම් අනේ අපිට හම්බුන අපේ පවුලේ අයට නැහැනේ කියලා ඒ අය වෙනුවෙන් වෙහෙස ගන්න. එහෙනම් මෙතනදී නම් පුළුවන් ගෙදර ගියාට පස්සේ කොහෙද හම්බෙන්නේ අපිට කියලා ඒකෙන් වෙහෙස ගන්න. අර දීලා තියෙන අවස්ථාවේ ඒක බුද්ධි විඳිනවා වෙනුවට විහෙසාව. ඉතින් අපි ඒකල්ල විහෙතෙන් යුක්තව කරන කරුණාව බුදුරජාණන්ස පිළිගන්නේ විහෙස නැතු වෙන තමයි කියන්නේ ඔබ යෝගාවචරයක් වශයෙන් හොඳට මේ සිරුර පිළිදැඟු කරගන්න පිරිසිදු කරගෙන වාඩි කරවලා බලන්න මේ ඊගාව චිත්තක්ෂණේ කොහොමඩක්වත් කෙලස් නැහැ. ඒ චිත්තක්ෂණ සම්පූර්ණම නිවන් දැකපු එක. ඒකට අවදි වෙන්න. ඒකට අවදිලා ඒක සාදර වෙන්න ඔය වෙච්ච දේවලුයි කරණ තියෙන දේවලුයි අරයාගේ මෙයාගේ දේ අතන මෙතන දේවල් අතහැරලා ඒක දුන්නට හිත කොච්චර දෝ කැමැති දුක් ගන්න. හිත කරදර ගන්න. ඉතින් අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්නයි පුතුන් රජුන් කරන්නයි කියලා ඒක අම්මා හිතනගේ යුතුයකමක් කියලා. ඉතින් ඊට පස්සේ ඒක යුතුයකමක් නෙවෙයි අම්මලා බදපු අම්මා කෙනෙක්ගේ හැටි. ඕක නම්බුවක් නෙවෙයි, ගුණයක් නෙවෙයි ඕක. කැහැටි. ඉතින් අපි කරුණාව කියලා කියන්නේ ඒක නෙවෙයි කාටත් එක වගේ දරුවන්ට වගේ සලකන කටයුතු කරන ගතිය යන බණ්ඩට අපේ හිත නික්කම් සංකල්පේ වෙනුවට කාම සංකල්ප වලට යන්නේක අපිට පේනවා. යම් මොහොතක කයට හිත ගත්තත් කොච්චර යහට මෙහාට දැකපු රූප නිසා, දකින්න තියෙන රූප නිසා, ආහපු සද්ද නිසා, ආහන්න තියෙන සද්ද නිසා ආදී වශයෙන් එහාට මට අදිනවද කියලා බැලුවොත් නානාවිද වූ කාම ගුණයන් વિશે නානාවිද වූ බාහිර ආයතනයන් વિશે නානාවිද වූ අජ්ජත් ආයර વિશે පිටියක් මැදපත්තු කරපු පහන් දැල්ලක් වගේ එහෙට වෙන්නවා මෙහෙට වෙන්නවා එහෙට වෙන්නවා මෙහෙට වෙන්නවා නැත්නම් මාළු ඉන්න පොකුණකට පොරි ටිකක් දැම්මා වගේ එහෙන් ගහනවා මෙහෙන් ගහනවා මෙහෙන් ගහනවා මොනව වෙනවද දන්නේ නැහැ දාපු පොරි වලට. ඒ වගේ තමයි අපි සතිය ඇති කරලා දුන්නත්, කය පහසුව දුන්නත්, ඒ චිත්තක්ෂණය කරන සුන්නත් දුල වෙලා යනවා. ඒ තරම්ම කාම විතක්ක වැඩ කරනවා. ඉතින් මෙව්ව ගැන අපි දැනගන දැනගන්න නැතුව මේක මගේ මේක මම මේක මගේ ආත්මය කරගත්තොත් අපිට කවදාකවත් නිවන් දකින්න තියා ශික්ෂාවක් තියා මොකක්වත් කරන්න වෙන්නේ මේ කියන්න හදන්නේ මේ අපි දෙන්නෙක් අතරේ ওই විකාරේ වෙනසක් නැහැ. කාගෙත් හිත ඔහොම තමයි. අපි හිතනනේ මගේ හිත විතර කඩප්පුලිනු කැම නැද ආවදුරා වට්ටබඳුරු හිතක් අල්ලපු ගෙදරවත් නැහැ කොහෙවත්වත් නැහැ කියලා මේක අංගගෙන තියානේ. භාවනා කරනකොට ඕන කෙනෙක්ගෙන් අහන්න බෑ. හැම එකම එකයි. ඉතින් කාටත් හොරි නම් ඔකට සොරි කියන්න දෙයක් නැහැ නේ. හැමදැනම හොරි. මේක බුදුහාමුදුරු එලි කරා. එලි කරලා ගියා භාවනා කරන යෝගාවචන අතර බෙදා ගන්න. කොහොමද බෙදා ගන්නෙ? ආඹ ආනපාන හිත දාවා. දාලා ඉනකොට මොකද වෙන්නේ කියපන්. සක්මන් කරපන්. සක්මන් මොකද ඕනම කෙරුවොත් කියන්නේ ලියුවොත් ලියන්නේ එකම දෙන්නේ. ලියුණා කියලා නෑ නෑ. එයා කියප එක මන්දි මගේ එක වෙනම එකක්. මගේ එක ඒ මගේ මට අහපු ප්‍රශ්නේ සුවිශේෂයි රහසිගතයි පුද්ගලිකයි කියලා කුතු කුතු කුතු කුතු ගන්න පටන් ගන්නවා. ඔක්කොටම තියෙන එකම ප්‍රශ්නේ. එතකොට තේරෙනවා මේ හිතේ තියෙන මිච්ඡා විතක්කනෝ බලනකොට මිච්ඡා සංකල්පන වලට පොදු තලයක් මේකේ තියෙන්නේ. ඒක හෙලි කරගන්න හදන්නේ සත්පුරුෂයා. හෙලි කරගන්න ගන්න උත්සාහය සද්ධර්මයි. වසංගන්න ගත්තොත් බුදුජානකසේ දේශනා කළ තිනවා තථාගතප්ප වේදිතෝ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පරිච්ඡාන. මේ සරුවචනසේ දේශනා කරපු ධර්මයට අනුව හෙලි කරන්න කරන්න බබලනවා. වහන්න වහන්න කෙලසෙනවා. අපි මේ පුද්ගලිකත්වයේ කියලා තියාගෙන මිච්ඡා විතක්ක ටික තමයි. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක ටික අරගෙන ඒ කාටවත් පෙන්නන්න නැතුව දවල් මිගිල් රෑ ඩැනියෙල් සෙල්ලමක් දාගෙන මේ එලිපිට බොහොම සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ ඉන්නවා. කල්පනා කරන්නෙම අනියම් කාමයක්. ඉතින් මේකේ හෙලි කෙරුවාම කියන එක හරිනේ සදාචාරාත්මකව හෙලි කරන්න හොඳ නැහැ කියලා අපි ඒක වසංගන්න උත්සාහ කරනවා. වසංගන්න බෑ. බුදුහාමුදුරුවෝ කියනවා කුෂ්ඨ රෝගියෙක් අතිකොන කුෂ්ඨ ඇවිච්ච මිනිසෙක් මොන රත්තරන් ආභරණලා සැලසුවත් කැතයි. වළක්වන්න බෑ. ඉතින් අපි මේ සහෝදරයෝ ටිකක් වගේ සහෝදරයෝ ටිකක් වගේ අපි භාවනා කරනකොට මතුවෙන කාම විතක්ක හෙලි කරනවනේ මෙතන. ව්‍යාපාද විතක්ක හෙලි කරනවනේ අපිට භාවනා කරනකොට සද්දයක් ආපම අපිට කේන්ති යනවා. ඒ සද්ද කරපු එකනාව මරන්න හිතෙනවා. අනේ දන්නේත් නැති මිනිස්සෙක් කියනෝනේ හිතින් මරනවා. වේදනාවක් ආවම අතක් කඩලා දාන්න හිතන මේක මේ බන්දම් භාවනා කරන්න එනකොට මේ අතේ අමාරුයි මේ කකුලේ අමාරුයි කියලා අතපය ගලවන්න හිතෙනවා. හිතවිලි එනකොට මොන හරි කරලා බෙහෙතක් හරි බීලා මේ හිතවිලි නැති කරන්න හදන. ඉතින් අපි බලන්නේම මේ එන වේදනා හිතවිලි සද්ද වල ද්වේෂයෙන්මනේ බලන්නේ. එක්කෙනෙක් ඉන්නවද නැත්නම් එහෙම නැති කෙනෙක්. මේක දකිනවනම් මේක දන්නවනම් ප්‍රසිද්ධිය හෙලි කරනවනම් බුදුහන්ස කියනවා අපි එක එක අම්මගේ දරුවෝ වුණාට මෙතන එකම බැඳණේකනේ අපි බැඳිලා තියෙන්නේ අපි ඔක්කොම උත්සාහ කරනවා ਸਰවචනාංශිකේ ධර්මයේ දුවාල පුතාලා විදියට ඒක හෙලිකිරීම හරහා ඒක පුද්ගලිකව ගන්න එපා. ඒක පුද්ගලිකව ගන්න එපා. මේක මෙන්න මෙහෙමයි කියන්නේ මම දන්නවා මේක කියපුවාම තිබුණාට වැඩි අමාරු වැටෙනවා කියලා. කියන්න තියෙන මෙච්චරයි අපි මම මේ කියන්නේ පැවිදිච්ච ඇත්තන්ට මේ ගිහියන්ගේ පැත්තෙන් ගත්තා නම් අපි මේ වෙලාවේ ගෙදර හිටියනම් හිතන්නකෝ. අපි මොන මොන දේවල්ද කල්පනා කර කර ඉන්නේ. ඒව සමාල්ලාට වීතික්‍රමණය වෙන දේවල් වෙන්න තියෙන අපි අතින් සතෙක් මැරෙන්න ඉඩ තියෙනවා. අපිට නුදුන් දෙයක් ගන්න කාමයේ බොරකමක් වෙන්න ඉඩ තියෙනවා. කාමීත්‍යාචාරයක් විෂම දර්ශන අධ්‍යා බලන්න විෂම දෙයක් අහන්න ගන්ධ රස පහස ලබන්න ඉඩ තියෙනවා. කතා කරන වචනේ බොරු කේලම් හිස් වචන පරිසෝච වෙන්නේ. ඒකට අපි කියන වීතික්‍රමණය වෙනවා. ටොං ගන්න දන්නේ නැහැ. දැන් මෙතෙන්දී වීතික්‍රමණය වෙන්නේ නැහැ නේ. දැන් මේකෙදි උත්සාහ කරුවා සතෙක් මරන්න බෑනේ. මේ ඇති කළ තියෙන පරිසරයක උත්සාහ කළා සතෙක් මරන්න බෑ. හොරකම් කරන දෙයක් නැහැ. කවුරු හරි තම්බලා දෙන බතක් කෑවා. එල්ල දෙන වැදුරක බුදිය ගත්තා. හොරකම් කරන්න බෑ. කාම මිත්‍යාචාරය කර දෙයක් ඕන්න මේ කාමරේට කාටද ඇවිල්ලා ඕ ටිකක් කාමේ හරි අමාරුයි. මොකද කාන්තාවකට ඕනනම් ඇවිල්ලා පුරුෂෙක් අල්ලගෙන අමාරුයි. ගෙදර ඉන්නකොට වගේ ලේසි නෑ. බොරුව කේලම ඉස්සජන පරිසෝජය තියා කියන කතා කරන්න එපයි කියලා. එතකොට දැන් මතු වෙන්නේ විතක්ක ටික විතරනේ අර ගෙදර ඉන්නකොට තියෙන වීතික්‍රම කෙලස් එක බලන්න මේ විතක්ක හොඳයි අපා. ආ නේකයි මම මේ කියන්නේ අර. මොකද මේ වගේ වීතික්‍රමනේ වෙලා නැහැ දැන්. උල්ලංඝනය වෙලා නැහැ. ඉතින් ඒ වුණත් අපි අර විතක්කවලටත් වෛර කරනවා 100%ක්ම නැති කරන්න හදනවා. ඒ නිසා කාට හරි තීරුම් ගන්න පුළුවන් නම් කාම ගුණයන්ට වැඩිය කාම සංඥාව හොඳයි. කාම සංඥාව තමයි මේ කාම විතක්ක කියලා කියන්නේ. දැන් අපි කාමේ නෙවෙයි ඉන්නේ. කාම ගුණයන්ගේ නෙවෙයි කාම සංඥාවේ. මේක තේරුම් ගන්න ඕනේ. ඒ සමතිදි කවදාකවත් තේරුම් ගන්න දෙන්නේ සමතේදි කරන්නේ අරමුණට හිත දාලා මෙව එනකොට අයින් කරනවා. ඒක හොඳයි. ඒක යම් කිසි දෙයක් එනවා. ඔය විපස්සනාදී කියන මේ මිඳලා මේ කාම විතක්යක් එනකොට ව්‍යාපාද විතක්යක් එනකොට විහිංසා විතක්යක් එනකොට දැනගන්න මෙන්න මෙහෙම කියමු. ඒ කාම විතක්කේ ඉන්නේ ඉස්සෙල්ලා මගේ හිතේ තිබුණ සතියේ කාම විතක්කේ ගියාට පස්සේ මගේ හිත සතිය කියන මට්ටමට අපේ චිත්ත ප්‍රවෘත්ති හැදුනයි කියලා හිතමු. ඒසොර අපිට කාමවිතගේ කොටු කරන්න පුළුවන්. මං හිතිය ආනපාන. මට මතකයි. ඔන්න එතකොට කාමවිතක්යක් ආව. ඊට පස්සේ කාමවිතක්යක් ගියා මම නැවත ආනපානට ආවා. ඒසොර අපිට කියන්න පුළුවන් මුලක් තිබුණ සතිය, අගක් තිබුණ සතිය මැද තියෙන කාමවිතක්. ඒතර අපිට ඒ කාමවිතක්කේ මුල මැදාග දැකලා ඒක විශයක් කරගන්න පුළුවන්. පරිවේෂණ වස්තුවක් කරගන්න පුළුවන්. අමුද්‍රව්‍යයක් කරගන්න පුළුවන්. ද්වේෂය එනවා. ව්‍යාපාදේනවා. එන්න මුල මැද අග තුනෙන් මැද කෙලෙස් දෙපැත්තේ නික්ලිෂ් මට්ටමට එන්න පුළුවන් නම් ඒ බවක් කාට හරි කමඨාන් සුද්ධ කරනකොට කියන්න පුළුවන් නම් එයා තීරුම් ගන්නවා දැන් කාම විතක්යෙන් කාම විතක්යට Java කැවෙනවා නෙවෙයි අතරින් පතරින් නෙක්ඛම විතක්කත් එනවා. අර කාම විතක්ක Java කැරෙනවා. ඒකම ව්‍යාපාදේ එනවා. නමුත් අතරින් පතරින් ඒ අතරමැද ආනපන බලන්න පුළුවන්. විහිංසා විතක්ක මැද අතරින් පතරින් ආනපානේ බලන්න පුළුවන්කම එන්න පටන් ගත්තට පස්සේ යෝගාවචර තේරෙනවා මේ විතක්කවල එහෙම නැත්නම් සංකල්පවල Java කැවීම දැන් අතරින් පතරින් කඩන්න පුළුවන්. ඒක වෙන්නේ කොහොමද? ඒ විතක්ක නොයන පරිසරයක ඉඳලා මේ සතිය කියන එක අඳුර ගන්න. ඒක ආනපානේ මුල් කරගත්ත ආනපන සතියෙන් හෝ පිම්බීම හැකිලින් මුල් කරගත්ත සතියෙන් ඕ වම දකුණෙන් අල්ලගෙන අර විතක්ක අතරමැද බලන පුළුවන් තරම් තමන්ගේ අර පුරුදු කරපෝ ගෝච රාජ්‍යත්ව භූමියට හිත දාලා මේ විතක්ක ධාරාව විතක්ක වීතිය අතරින් පතරින් කඩලා දාන්න. කඩලා දාන එක සාර්ථක වුණා නම් ඒක වෙන්නේ ඇත්තටම විපතනා විතරයි. ඒ යෝගාචර තේනවා ඒ භයානක භයානකන ඉතාමත්ම ගම්බීර වාක්‍යයක් ඔය සියලු කෙලෙස් වලට වැඩිය සතිය බලවත් කියලා. වැඩි කල් යන්නේ ඔය මොන කාම විතක් ආවත්, ව්‍යාපාද විතක් ආවත්, විහිංසාව විතක් ආවත් බය වෙන්න එපා, කුලප්පු වෙන්න එපා. ඔය අතරමැද තනන්න පුරුදු අරමුණට හිත දැමීම හරහා සතිය පිටවන්න පුළුවන්ද කියලා බැලුවොත් හැකි සංඥාවක් එනවා. හැකි සංඥාවක් එනවා. ඒ හැකි සංඥාව එන්නේ මේ සමත අනුග්‍රහිත විපස්සනා අනුග්‍රහිත මේක යෝගාවචර ජීවිතයේ පෞරුෂත්වය වෙනස් කරන්න පටන් ගන්න පළවෙනි තැන. කෙලස් එනම කඩාගෙන කෙලස් හතරේ අරමුණ බලන්න. සතිය පිහිටවන. එතකොට පේනවා අර කෙලස් ධාරාවේ වේගේ ඒක හරියට හයියෙන් වේගයක් ගිය වාහනයක් එක තැනම බ්‍රේක් ගැහුවොත් ඒක කරකොල අතාරිනවා. ඒක ස්කිඩ් කරනවා. කඩ කඩ ගහනවා. ඉතින් ඒ වගේ ස්කිඩ් කරන වාහනයක කඩ කඩ ගහනකොට කොච්චර දක්ෂ ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න ඕනද කියලා. ඒ වෙලාවේ සක්කුමුක් වෙනවනේ. ගහලා කැරකුණොත් හෙලෙන් පල්ලට වැටෙන. මෙයා කඩ කඩ ගහනවා. කඩ කඩ ගහලා කොහොම හරි පෙරලන්න නැතුව වාහනේ පාරේ නතර කරගන්න. බුදුරජාණන්සේ කියනවා සච්චේ උපජ්ජති කෝදහං රතං භන්තංව ධාරේ. තමාම් භූමි තමා සාරතිං භූමි රශ්මිග්‍රහෝ ඊතරෝ ජනා. තමන් මේ උපදිච්ච කෝපයක් තියෙනවා. මට තරහක් එනවා. ඕකට කිසිම හේතුවක් ඕනේ කරන්නේ නැහැ. ඒකේ හැටි. එතකොට බ්‍රහාන්ත රතයක් වගේ මේක නතර කරගන්න. බ්‍රහාන්ත රතය කියලා කියන්නේ ස්පීඩ් එකේ ගියක පාට බ්‍රේක් ගහපම කාර් එක කරක වෙලා තැරෙන්නේ. ඒකට බ්‍රහාන්ත රතයක් කියනවා. සත්‍යය උපජ්ජිති ගෝදා රතං බන්තං වදහරේ. තමහං සාරතිම් බ්‍රහුමි අන්නේ විදිහට පෙරලා ගන්න නැතුව වාහනේ පාරේ නතර කරගන්න පුළුවන් නම් මම උට රතාචාර්ය කියනවා. ඒක බැරි නම් නිකන් ඌ තෝරලනු අල්ලන්න දාන්න මැට්ටෙක් විතරයි. පෙරලා ගන්න නැතුව රතේ බේර ගන්න. ඒක නිසා කේන්තියක් ආවා. මට කේන්තිය තියෙන බව දන්නවා. මම දැනගන්නවා මේ කේන්තියට ඉඩ දුනොත් මේක වේග ගිහිලා පෙරලෙනවා. මම බලනවා මේ කේන්තිය එනකොට අතරමැද හුස්ම ගන්න බව මට අල්ලන්න පුළුවන්ද? ඇවිදිනවා නම් සක්මන් කරන බව අල්ලන්න පුළුවන්ද? මම ඉඳගෙන ඉන්න බව මට අල්ලන්න පුළුවන්ද? ඉඳගෙන නෙම හිටගෙන ඉන්න බව අල්ලන්න පුළුවන්. මේ හැම වෙලාවකම කරන්නේ අර අධික වේගයට යන වෙනුවට කඩ කඩ කර කර ගන්න. භ්‍රාන්ත රතයක් නතර කරන දක්ෂ රියදුරකේ වගේ කරන්න පටන් අරගත්තොත් හිතනවාද ඔය ගොල්ලෝ මේක වැඩි හිටියන්ට ලේසි බාලයන් අමාරුයි කියලා. ඔගොල්ලෝ හිතනවාද මේක උගතුන්ට ලේසි නූගතුන්ට අමාරුයි කියලා. හිතනවාද ඕගොල්ලෝ පොසතුන්ට ලේසි මේක දුප්පතුන්ට අමාරුයි කියලා. හිතනවාද ඕක පැවිද්දන්ට ලේසි ගියන්න අමාරුයි කියලා. හිතනවාද ඕක බෞද්ධයන්ට ලේසි බෞද්ධයන්ට අමාරුයි කියන්නේ කිසිම දෙයකට මායින් කරන්නේ මේ ගුණය. කිසිම දෙයකට මායින් කරන්නේ. ඉතින් මේකද භවනා කරනට අපි කරන්නේ. එහෙම නැත්නම් හිතවිලි නොයෙන්න පතනවා. වේදනා නොයෙන්න පතනවා. සද්ද නොයෙන්න පතලා අයියෝ මේ භවනා මධ්‍යස්ථානේ හරිනේ භාවනා කරගන්නත් බෑ. මේ හිතවිලි එනවපා. අමාරුයි. ශබ්ද එනවපා. කරන්න බෑ. යනවා. වේදනාව එනවා කියලා යනවා. කොහෙද යන්නේ? කබලෙල් ලිබර තමයි වැටෙන්නේ. මේ ලෝකේ කොහෙවත් නැහැ. ඒ තමන් කරපු කර්ම පරිසම් නොදෙන තන. න අන්තලික්කේන සමුද්දමජ්ජේන පබ්බ දානං විවරම් පවිස න වීජ්ජතිසෝ జగතිප්පදීසෝ යත්තට්ඨිතෝ මුංචය භාව කම්ම. ගිරිගුහාවකට ගියත් මහමුදට ගියත් අවකාශයට ගියත් කරපු බව පරිසම් දෙනවා. ඒක පරිසම් නොදෙන්න නම් බුදුහාමුදුරුවෝ කියනවා මේ జగති ප්‍රදේශ කිසි තැනක නැහැ කියලා. ඉතින් අපි ඒක මේ සංකල්ප තීරුම් ගන්න මට්ටමට ගන්නවා මිසක් ඒව නැති තැනක් හිතනවා. ඒව නිකන් හීන ලෝකයක් විතරයි. ඒක නිසා තමයි තේරෙනවා නම් සම්මාදිට්ඨිය කියන්නේ මෙතන මොකද්ද? මේ ඇති වෙන කාම හැකිවිලි මේ ඇති වෙන ද්වේෂ හිතවිලි <clears throat> මේ ඇති වෙන විහෙස හිතවිලි මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියන තැනට යන්න පුළුවන් වුණොත් අපිට තේරෙයි අපි දවසට කොච්චර හිත කරදර ගන්නවද කියලා අනවශ්‍ය අදාළ නැති දේවල් වලට හිත කරදර ගන්න. ඉතින් ඒකේ ලස්සන භාවනා කරන කෙනෙකුට නැත්නම් සුතමේ ඥාන තියෙනකොට තියෙන කෙනෙකුට කියන්න තියෙන හිතාමතා කරනවා නම් චේතනාපූර්වක කරනවා නම් සංස්කාරිකව කරනවා ඒව ඇත්තටම හිත කරදර ගන්න වටිනවා. නමුත් අහිත අමතා විහිද්ද වෙන කිසිත් දෙක අකුසල් නැහැ. චේතනාම්බික වේ කම්මං වදයි නිසා අපි භාවනා කරනකොට කියන මොනවත්ක්ම කරන්නේ වෙන දේ දිහා බලන්නේ 100%ක්ම කුසල්. මොන්නව හරි කරොත් යාච චේතනා යංච පත්තනා යච්ච පණිදි මොනවා කරත් ඉතින් අර අහ කියන එකක් ඇඟේ දාගත්ත වෙනවා. ඒ නිසා අපිට කොච්චර වෙලා ඉන්න පුළුවන්ද චේතනා නොකර පණිදිය ප්‍රාර්ථනාවක් ඇති නොකර සංස්කාරයක් නොකර බලාගෙන ඉන්න පුළුවන් නම් කියනවා කරන දායක සංස්කාර කරන අවිද්‍යාව නිසා ඒ නිසා සංස්කාර නොකර මේ අවිද්‍යාවට ඉඩ නොතබ බලාගෙන ඉන්න පුළුවන් ප්‍රදේශයට අපි කියනවා තපස් රකින්නයි කියලා. මුද්දාම තපස කියන. වාඩිලා ඉන්න මොකද වෙන්නේ කියලා බලන්න. නිකම් බල්ලා බෑ. එහෙම ඉන්නකොට මොකද්ද වෙන්නේ කියලා ඒක හෙලි කරන්න ඕන. හෙලි කරනකොට පේනවා දහසකුත් එකක් හිතවිලි එනවා. හැබැයි එකක්වත් මම හිතන දේවල් නෙවෙයි. ලක්ෂිකුත් එකක් සද්ද ඇහෙනවා. හැබැයි මට නෙවෙයි ආමන්ත්‍රණය කරන්නේ. අධික වේදනාව එනවා. හැබැයි මට දරා ගන්න බැරි තත්ත්වයක නෑ. ඒ සියල්ලම වැටෙනවා කුණු බාල්දියට. හිතන් නැතුව දැනෙන හිතිවිලි thought without a thinker කියලා කියනවා අපේ හිතවිලි ධාරාව 95කට වැඩිය නිකාන් එන හිතවිලි. ඉතින් භාවනා දන්නේ නැති එකන ඒ ගැන පශ්චාත්තාප වෙනවා. වේදනාව එනවා. ඒ වේදනාව දරා ගන්න බැරි මට්ටමට යන්නේ නැහැ. එහෙම නැත්නම් සද්ද ඇහෙනවා. මට නෙවෙයි කතා කරන්නේ. ඉතින් එතකොට බලන්න කොච්චරක් අපිට එන්න හිතට එන්න පුළුවන් අසහනතා දුෂ්කරතා වෙනවද අපි හිතන නෑ නෑ මේ සද්ද ඇහිච්චාම එකට හිත කරදර ගන්න එක මගේ යුතුයකමක් කියලා. ඉතින් මෙවෙන් තමයි අපි සචේතනික අචේතනික ભેදේ බෙදාගන්නේ. නම ਸਰවචනසේ තා පොඩ්ඩක් ඉස්සරහට යනවා. ਸਰවචනසේ සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට ඇති වෙන වේ මිච්ඡා විතක්ක නිර්වශේෂව නැති කරන්න. අපි කරන්න හදන්නේ අතරමැද අවස්ථාවක් නේ. නිර්වශේෂෝ නැති කරන්න ක්‍රම දෙකක් තියෙනවා කියලා ඒක සරුවච්චන්හන්සේගේ සර්වඥතා ඥාණයෙන් කියන. ඒ කියන්නේ Taman වහන්සේට නෙමෙයි අපටයි කියන්නේ. එකක් තමයි සතර සතිපට්ඨාන හොඳට වර්ධනය කරපු කෙනාට මිච්ඡා විතක්ක නිර්වශේෂව දුරු කරන්න පුළුවන්. දෙවෙනි එකක් තියෙනවා අනිමිත්ත සමාධිය වඩන කෙනාට මිච්ඡා විතක්ක අයින් කරන්න පුළුවන්. අනිමිත්ත සමාධිය කියලා කියන්නේ මේ භාවනා කරනකොට මතුවෙන දේවල් වලට නම් වනම් දෙන්න එපා. නිමිටි කරන්න එපා. එල්ලෙන්න එපා. ආලම්බණය කරන්න එපා. ඒ නිසා භාවනා කරනකොට එන දේවල් ආපුදරෙම යන්නන එකයි කියන්නේ. ඒ අනිමිත්ත සමාධිය කියන එක තාක්ෂණිකව නැත්නම් භාවනාවේදී හරියටම ඇඟිල්ල තියලා පෙන්නනවා නම් Taman ආස්වාද ප්‍රසවාසයේ මෙනෙහි කරමින් භාවනා කරන වෙලාවක මෙනෙහි නොකරමින් ඒක වෙන්න දෙන්න පුළුවන් නම් එතකොට අනිමිත්තයි. මෙනෙහි කරමින් මේ ආස්වාසය මේ ප්‍රසවාසය කීක යගියේ එක විතක්ක ਵਿਚාර මාර්ගයෙන් මුලිච්ච කරගත්ත, අමු කරගත්ත, ඉස්සරහින් තියාගත්ත ආස්වාස ප්‍රසවාසයේ මෙනෙහි නොකර ගන්න පුළුවන් නම් අනායාසයෙන් ස්වයන් සිද්ධව එතකොට කියන්න පුළුවන් විතක්ක ਵਿਚාර රහිත වූ ආනපාන. එහෙම නැත්නම් අපි සක්මන් කරනකොට මේ වම, මේ දකුණ, මේ ඔසවනවා, මේ තබනවා කියක යනවා. ඒක තමයි අපේ ආරම්භක ක්‍රමය. ටිකක් වෙලා යනකොට තමයි තේරෙනවා එකම සක්මන් මළුවේ බොහෝ වෙලා සක්මන් කරනකොට මේක මෙනෙහි නොකර විතක්ක ਵਿਚාර නොකර කරන්න පුළුවන් නම් ඒකට අපි කියනවා නිමිති කරන්නේ නැතුව හැබැයි gediya පිටින් ඇවිදින බව දානවා. වම දන්නෙත් නැහැ, දකුණ දන්නෙත් නැහැ, දෙකාර්ත සම්සන්දනයකුත් නැහැ, ලේබල් කිරිල්ලක් නාමකරණයකුත් නැහැ. මෙන්න මේ කාරණාව. සවිතක්ක සවිචාරව අරමුණක් පවත්තන කෙනා කිරීම හරහාම කලපුරුද්ද හරහා අහපුරුද්ද හරහා දැකපුරුද්ද හරහා ඒක ඉබේ වෙරතනට යනකම් ගිහිල්ලා අර තේරුම් ගන්න පුළුවන් නම් මං ඉස්සෙල්ලා නංගඬ ගහලා තමයි මේ සතිය පිහිටෙව්වේ ආස්වාද ප්‍රසආස දැන් එහෙම එකක් ඕනේ මේක ඉබේ සිද්ධ වෙනවා එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා සවිතක්ක සවිචාර අරමුණට වඩා අවිතක්ක අවිචාර අරමුණ දක්ෂයි ඉහළ මට්ටමේ ඉතින් මේක මෙහෙම කිව්වට තේරෙයිද කියන ප්‍රශ්නයක් තියෙනවා ඊට වැඩිය භයානකයි භාවනා කරන්නේ නැති කෙනෙකුට මේ කොහොමද කියලා දෙන්නේ? හිතා ගන්නවත් බෑ. භාවනා කරන්න කියලා වැරදිච්ච කෙනාට භාවනා කරන්න කියලා සාමාන්‍ය සාර්ථකත්වයේ ලැබෙන කෙනෙකුට කියන්න පුළුවන්. ඔයාට දැකලා තියෙනවද? නියන් සක්මන ඉබේ සිද්ධ වෙන වෙලාවක් එනවා. දැන් ඒකද හොඳ මෙනෙහි කරමින් කරන සක්මනද? නැත්නම් දැකලා තියෙනවද? ඉඳ ගන්නකොටම ආස්වාද ප්‍රසආසයේ හිත යනවා. ඒකද හොඳ නැත්නම් ආස්වාද ප්‍රසආසයේ මෙනෙහි කරන එකද හොඳ කියලා ඇහුවොත් අපි අතර තියෙන 50ට 50ට මිච්ඡා සංකල්ප සම්මා සංකල්ප. ඉතින් මේක බුදුරජාණන්තේ මාත්‍රකාව ඇදලා අරගෙන කියනවා. Taman කැමති මේ අනිමිත්ත සමාධිය කියන වචනේ තේරුම් ගන්න මෙනෙහි කරමින් පුරුදු කරන ලද අරමුණ මෙනෙහි නොකරමින් කරන්න එන වෙලාවක් එනවා ඒක ප්‍රතිපදාවේ දියුණුවක් ඒක කෙලෙස් අඩු තත්වයක්. ඒක මේ විතක්ක කැපිලැම්මක් විතක්ක ਵਿਚාර දෙක කපා දැමීමක් සංකල්ප කපා දැමීමක්. ඒකට වෙන්න අරින්න ඉබේ වෙන්න අරින්න. ඉතින් මේක පුළුවන් ද කියලා අහන බුදුහාමුදුරුවෝ මරණ මොහොතේ මේ පරීක්ෂණය මේ මේ උත්සාහය කරන්න පුළුවන්ද? වයසට ගියාට පස්සේ වම තිනුට දකුණ යන වෙලාවට ඕක කරන්න පුළුවන්ද? දැන් නාකි නාකිච්චට මම මේ කියන්නේ. ලෙඩක් වුණාට පස්සේ කරන්න පුළුවන්ද? ලෙඩක් නැතුව වයසට යන්නේ නැතුව මරණ කිට්ටු නැති උන් පෙන් කෙලින වැර මේ ඔක්කොරනවද ඒ වෙලාවටදී රූප සුන්දරී තනගෝලට යනවා අයෝමේ පුරුෂයා තෝරනවා බොඩි බිල්ඩින් කරනවා ත්‍රෙඩ් මිල් එක පදිනවා එන්න වැඩ එතකොට වෙලා නැහැ ඔන්න වැඩේ කෙලවෙනකොට ඔක්කොමලා එනවා පන්තල් ගානේ පොලිමේ අනේ ස්වාමීන් වහන්සේ කොහොමද මේ මිච්ඡා සංකල්ප නතර කරන්නේ පෙන් කෙලලා කෙලලා කෙලලා කෙලලා එහෙමත් කරලා ඔය මේ සෝනා කියන උපාසිකාව දරුවෝ 20 දෙනෙක් වදලා දරුවෝ 20 දෙනෙක් වදලා අන්තිමට ගියා ලොකුම පුතාලායි ගෙදර. ඊට පස්සේ යනකොට සලකුවා. දවස් හතක් යනකොට ලේලි කතා කරලා ගිහලු දරුවෝ 20ක් වදුවා. ඉතින් මේ ගෙදරම දිගට ඉන්න ඕනේ. නෑ හෙන්න නිකන් කියන්නේ නිකන්. එතකොට අම්මට තේරුම් ගත්තා නේ මම මං ඉඳලා පව් කරගන්නවා කියලා දෙවෙනි පුතා ගැතේ කියලා. ඒ ලේලිත් අම්මෝ මුග දවසකින් නැන්දම්ම ආවා කියලා බාර අරන් ටික දවසක් කවලු තියෙනවා. මෙහෙම දිගට මේ ඉන්නව දැන් 20ක්ම ඉන්නවනේ කියනවා. <clears throat> මේ අම්මා දැනගත්තලු මේ දරුවෝ හැදුවා නෙවෙයි වැදුවා නෙවෙයි කොහොම වුණත් මම මරුව විතරමයි. ඔක එක්ක සත පහක වණ කවන්නේ. එක එක කරුවා නම් තමයි ඔක හරියන්නත් තියෙනවා 20ක් අදපුවාම ටිකක් ප්‍රශ්නක් තියෙනවා අර කාටද මේ අම්මගේ බර යන්න ඕනේ. අම්මා හිතාගත්තලු මම යනවා යන්න උපාධිකාරාමයකට කියලා. උපාධිකාරමට ගියාට පස්සේ එයා හම් අම්මලා කිව්වලු පිස්සු කතා කරනවා දැන් මේ 60 පිටල හොටපි මෑන් ලැබිලා තියෙන අපිට බෑ. පැවිද්ද දෙන්නත් බෑ උපසම්පදාව දෙන්නත් බෑ කියලා. ඉතින් අම්මා කිව්වලු නෑ මම මේ මෑණියන් ආන්සලගේ පාත්‍ර ටික හොදලා දෙන්නම්කෝ. සිවුරු ටික හොදලා දෙන්නම්කෝ. මට ඉන්න දෙන්න කියලා. නෑ නෑ ඕගොල්ලන්ට ඉන්ෂුරන්ස් නෑ. ඕගොල්ලන්ට මේ හෙල්ත් සර්විස් නෑ. කාර් නෑ මෙහි කරන්න බෑ කියලා. ඉතින් අම්මා කොහොම හරි හිත දිනාගත්තලු. අර මෑණිවරුන්ගේ රෙදි පෙරදි ටික හොදලා දීලා හිතා ගන්න බැරි විදිහට මහන්සලා කටයුතු කරනවා. එහෙම එනකොට යම්මට හිතුණලු මෑණිවරු පින්නපාති ගිය වෙලාව ළඟ තියෙන කන්දේ නගින්න ඕන කියලා බලන්න. ඉන්න කන්දක්. ඉතින් මුල් හරිය අම්මා හැරමිටියක් ගන්න ගියා. උඩට යනකොට යනකොට යන්න බෑ හැරමිටි බිම දාලා හතර නඩෙන් ගියා. හතර නඩගෙන අත්පය දෙකම අරගෙන. යනකොට යනකොට මේක මහගිරිදඹේ වගේ නාකි ගෑණියෙකුට තියා ළමිස්සියෙකුටවත් යන්න බැරි කන්දක්. දැන් අම්මා දැනගත්තලු දැන් මේ මගුල් කරන්න කියලා පල්ලෙහාට ගියොත් එimhe මෑණියුරු එලවණු ආයෙසරයක්. කරන දේ නම් කරන්න තියෙන මෙච්චරයි කියලා අර මහගිරි දඹේ උඩට නගිනවත් එකම rahat උනායි කියලා තියෙනවා. බැරි නෑ. මේ නාකියෝ නාගිච්චෝ බැරි සංඥාවේ ජීවත් ඒක වළක්වන්න බෑ. මිච්ඡා සංකප්ප ගෝචරා බෑ බෑ බෑ බෑ කියලා. අපි අර අඹුළු ආවේ භාවනා කරනකොට එතන මෙහා පැත්තේ දෙමළ ගෙදර කියනවා. එතකොට එළුවේ ඇත්තටම මේ වෙලාවේ කෑ ගැහුවා. බෑ බෑ බෑ මං ඕන අපේ උපාතක මාත් එක්ක මේ පැත්තෙත් ඉන්නවා කියලා. මොනවා කිව්වත් බෑ. ඇවිදින්න කිව්වොත් සක්මන් කරන්න බෑ. ඉඳගෙන හිටියොත් ඉඳගෙන හිට බෑ. ආනපනිය කරන්න බෑ. පිම්බි මැකිලිම කරන්න බෑ. මේ බෑ බෑ කියනවා. පුළුවන් වෙච්ච වෙලාවේ ඒක දැනගෙන හිටියා නම් ඒ පුරුදු කරපු දේ සද්ද අතරින් වේදනා අතරින් හිතිලි අතරින් දානකොට අපිට තේරෙනවා මේ මිච්ඡා සංකල්ප ගැම්ම කඩ එක තමයි අපි ඉස්සලා කරන්නේ. ඒකෙදි කියනවා මේ ගඟක් හරහා වේලක් බඳින්න ගියාම ඒ කියන්නේ ගඟ කියන්නේ අපි විතක්ක ප්‍රවාහයක් නම් මුත්‍රාඥාන්සේ කියලා දෙනවා ඒ විතක්ක ප්‍රවාහය නතර කරන හැටි සතිතේ සතිතේ සම්නිවාරයේ පඤ්ඤායේති පිටියේදී. ඉස්සෙල්ලම කරන්න තියෙන ගඟේ එක පැත්තක විතරක් වැලි කොට්ට ගහලා ගහලා ගහලා ගහලා හදලා ඒ ඌරේ ජම්බාර වසලා වලක් හරලා හොඳ කොන්ක්‍රීට් නනුවක් හිටව ගන්න. එතකන් ගඟ අර පැත්තෙන් දාන්න ඕන. එහා පැත්තෙන් දාන. එතකොට කරන්නේ తాවකාලික වැලි කොට්ට තොගේකේ. ඒත් ගඟ ඔය සෙල්ලන්නේ වැලි කොට්ට දාපු ගමන්ම ගඟ කීපෙනවා. ඉතින් අර මැද හරන වල පස්ස වතුර අයින් කරලා හදලා හදලා හදලා හදලා කොහොම හරි කරලා හොඳ පටුතනක් බල්ලා ගලත්තියෙන් තනක් බල්ලා ජම්බාර බසනවා. ඊට පස්සේ ඒක හයි වුණාට පස්සේ වැලි කොට ගාලා එහා පැත්තෙන් වැලි කොට ගහනවා. වැලි කොට ගහුවට පස්සේ එතකොට ගඟ මේ පැත්තේ යනවා. එතකොට එතන වලක් හරගෙන වතුර අස්කර කර අස්කර එතන කොන්ක්‍රීට් ගහනවා. මැද කරන්නේ ඊට පස්සේ ඕනේ නම් මැද කණුවක් හදන්න වැලි කොට ගහන කරනවා. ඒ වැලි කොට ගහලා ගඟ කීකරු කරගන්න එකට බුදුරජාණන් කියනවා සතියෙන් කරන්නේ ඔච්චරයි. සවන්ති සබ්බන්ති ලෝකේ සතිතේ සවන්ති සබ්බන්ති ලෝකේ ඒ ඒ ගලන ප්‍රවාහ නැතර කරන්නේ කොහොමද කියලා අහන බුදුහාම කියන ඉස්සර වැලි කොට දාලා පොඩ්ඩක් අතමනතර කඩපම් මේ වේගේ කඩපම් ඊට පස්සේ කොන්ක්‍රීට් උඩ දාලා ගහගත්තට පස්සේ පාලම ස්ලූස් ගේට් එකෙන් උස්සන්න පාත් කරන්න පුළුවන් වේගෙන් 100ක් වනත කරතයි ඒ නිසා පළවෙනි වෙලාවට 100 100ක් නැත කරන්න අපි මෙහෙන් එන වේගය අරයට හරවලා දානවා. අරටින් එන එක මෙහෙට හරවලා දාගෙන ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ආන්නේ විදිහට කරනකොට යම් වෙලාවක යෝගාවචරය හිතන්න ඕනේ මේ සංකල්ප කියන එක තුන් ආකාරයි කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසාව විතක්ක කියලා තියෙනවා මේ තුන් ආකාර විතක්ක නතර කරනවා කියන එක මේ ගඟක් නතර කරනවා වගේ ඊටත්ටි බොහොම ආරු සංසාරේ පුරාට කරපු දෙයක්. මේක නතර වෙනවා ආනාපානේ ඉන්න හැම චිත්තක්ෂණයක. ගත කරන ගත කරන තමන් ඉන්නේ ආනාපානේ ආස්වාසේ බව දන්නා ප්‍රස්වාසේ බව දන්නා හැම චිත්තක්ෂණයකම ඒ චිත්තක්ෂණයකට කියනවා තදංග වතයෙන් අර ප්‍රවාහය කැටු. ඉතින් අපි උත්සාහ කරන්නේ චිත්තක්ෂණ කීයක් හුස්ම කීයක් ආස්වාස් ප්‍රස්වාස කීයක් අද ඊට වැඩිය කරගන්න පුළුවන් වුණාද? ඒ කරන හැම වෙලාවෙම මතක තියාගන්න මේ විතක්ක තුනම කැපිලා යම් වෙලාවක සතිපට්ඨානේ පිහිටියා නම් සතිය පිහිටියා නම් මේ කායानुපස්සනාවේ හෝ වේදනානුපස්සනාවේ මොන දේ හරි ඒ වෙලාවේ මේ භයානක මේ ප්‍රවාහය චිත්තක්ෂණ වශයෙන් තදංග වශයෙන් ගිරෙනවා. ඉතින් ඒකෝට පේනවා සාසනයක් කියලා එකක් තියෙනවා. කලහක්ක් මේක. අපිට තියෙන එක ටිකක් වැඩි කරන වැඩි කරන යන එකයි. මේ විදිහට ගියාට පස්සේ අප තමයි තේරෙනවා තද්ද බල කාමේ තද්ද බල ව්‍යාපාදේ තද්ද බල විහිංසාව මේ සත්පුරුෂයන් මැදට වෙලා මේ වගේ තැනක ඉන්න ගියාම යම් ප්‍රමාණයකට හේම කරන්න පුළුවන් අඩු කරන්න පුළුවන් ඒක අපි දන්නා తాවකාලික දෙයක් සිල් අරගෙන සිල් තුන් මැද ඉඳගෙන මෙහෙම ඉන්නකොට නතර කරන්න පුළුවන් එහෙම නැත්නම් ප්‍රධාන විතක්ක තුන බල බිඳවන්න පුළුවන්. ඒකට අපේ ලොකු ස්වාමීන් වහන්සේලා තියෙන විතක්ක විජය කියලා පාඩමක් මේ සමත විදර්ශනා භාවනා මාර්ගයේ පොතේ මේ ප්‍රධාන කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක නැති වෙනකොට යට තියෙන සුකුම විතක්ක හයක් වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක දන්නේ හුඟ දෙනෙක් ඒ විතක්ක හය අර කාම විතක්ක බොම අමාරුවෙන් ප්‍රයත්නෙන් ප්‍රයෝගයෙන් නැති කරගත්ත කාම විතක්කේ කරන වැඩේ නපුර අර සුකුම විතක්ක හයෙන් කරනවා. ඒ සුකුම විතක්ක හයත් මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, වීංසා විතක්ක කියන තුනත් එක්කම නව මහ විතක්ක කියලා කියනවා. මම දැන් කියනවා ඉතුරු විතක්ක හය සොරි කියලා හිතේ. අපිට යම් වෙලාවක භාවනා හරියාගෙන එනකොට නැත්නම් අපි යම් ප්‍රමාණයට කාම ව්‍යාපාද විහිංසා විතක්ක නැති වෙනකොට අපේ හිතේ යට තියෙන විතක්ක වගයක් එනවා අමර විතක්ක කියලා જાතියක් මම ඊට පස්සේ ලෙඩ වෙන්නේ මම හොඳ සෞඛ්‍ය සම්පන්නක ඔයක් වෙන්න ඕනේ මම යෝග ව්‍යායාම කරන්න හොඳ ආහාර ගන්න ඕනේ කියලා මම මෙතෙක් කලනම් මෝඩකමට ලෙඩ වයසට ගියා මෝඩකමට ලෙඩ වුණා ඊට පස්සේ නම් ආය කවදාකත් මම කරන්නේ හොඳ ආහාර වේලක් හදාගෙන ඉන්නවා කියලා නොමරෙන්න කල්පනා කරනවා අර භාවනාවේදී ෂෝක් එකට අරමුණ දාගෙන ඉන්න වෙලාවේ. ඒකට කියනවා අමර විතක්ක කියලා. එහෙම නැත්නම් ජනපද විතක්ක එන්න පටන් ගන්නවා. මේකේනම් කරන්න පුළුවන්. දැන් එළියට ගියාට පස්සේ දැන් කොහමද? දැන් එනකොට පෙට්‍රල් තිබුණේ නැහැ. දැන් යනකොට පෙට්‍රල් තියනවද දන්නේ නැහැ. අරකේ අර ප්‍රශ්න වෙලා මෙහෙ ප්‍රශ්න වෙලා අපි දන්නේ නැහැ. ඒ නිසා මේකේ ඉඳලා හරියන්නේ ප්‍රවෘත්ති ඇහුවේ නැහැ. ජනපද විතක්ක නැති නිසා කල්පනා කරන්න බලනවා කායින් හරි සෙල්ෆෝන් එකක් හරි අහලා මේ ඉදිට ෆෝන් එකක් දී ගන්න බැරිද කෝල් එකක් මේ ලොකු දුවට බබා හම්බුනාද නැද්ද දන්නේ ඩොක්ටර් කන්සල් කරගන්න පුළුවන් වුණාද දන්නේ නැහැ කියලා ඒ තොරතුරු වලට පුදුමාකාර කුලප්පුවක් එන්න බෑ. ඒකට කියනවා ජනපද විතක්ක කියලා. ඒ කියන්නේ මේ අපේ සාමාන්‍ය ජීන ප්‍රවෘත්ති අහන දින ආසාව. ඊට පස්සේ පරහෘදයතා පරිසංවිතේචන දැන් මට නම් හරි මගේ හොඳම යාළුවාට මේක කියන්න ඕනේ. එහෙම නැත්නම් මගේ දරුවාට දෙන්න ඕනේ. නැත්නම් අම්මට කියන්න ඕනේ කියලා අනුකම්පාව පටන් ගන්නවා. මේ වැඩේ යද්දී ඒක පැත්තක තියලා පරානුද්යත පරිසංගවිත විතක් එන්න පටන් ගන්නවා. ඒ ගෙදර දොරේ ඉන්නවට වඩා මේකේ එනවා. ඊට පස්සේ ලාභ සත්කාර සම්මාන සංයුක්ත විතක් මේ ටික තියලා ඉල කාටරි භාවනා පන්තියක් දාලා කියලා දුන්නා නම් සෑහෙන ගාණක් හම්බ කරන්න පුළුවන් කියලා. භාවනා ගුරුරෙක් වුණොත් මම බුරුමේ ඉන්නකොට මට උගන්වපු ධම්මික හමුදුර හම්බුණා. මම හිටියේ පණ්ඩිතාරාමේ. ඇවිල්ලා ඉතින් උගාවක් වස් තියෙන හාමුදුර කෙනෙක් එක්ක ඉතින් මම කාමරේට ගිහුවා බාල්ලලා තියෙන්නේ ලෝකේ හොඳම ගෙවන ජොබ් එක කිව්වා මම වෙයි කියලා උඹ දැන් කර්මස්ථානාචාරී මොන්නම ආයෝජනයක්වත් නැහැ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එක මොකුත් නැහැ සුද්ධ ලාභී මේක ලේසි වැඩි බෝඩ් එක පිටපො මොනවද කියන්නේ වට පිටපලු තියෙන්නේ ඒකේ ලියන ජාත්‍යන්තර වාහන මධ්‍යස්ථානය කියලා ගහන. පහල පාරයිනේ දාපම් වෙන්න දෙනගෙනවා. දෙනවා පැලෙන්න දෙනවා. අද වෙලා තියෙන්නේ ඒක. ඒ නිසා භාවනාවත් පාවිච්චි කරනවා ලාභ සත්කාර සම්මාන සිලෝක සඳහා. එහෙම නැත්නම් ලොකු සාමිත කියනවා මේ සංඝයාට තරහ යනවා කියනකොට මෑණිවරුන්ටත් එහෙම තමයි. මේ ලොකු සාමිත කියනවා හාමුදුරුවෝ කියනකට වඩා සමා වෙන්න. නිකමට හරි වණන් ගත්තොත් ඇස් වේදකමක් ගිය ඕන කෙනෙකුට රෙඩිය හරියනවා. නැකත් බලන්න පටන් ගන්න. කෙල්ලෙකුට කොල්ලෙකුට නිකම් පොරොන්දමක් හදලා දෙන්න බෑ. පිටරට යන එකට උදව් කරන්න බෑ. පුදුමාකාර සාර්ථකත්වයක් තියෙනවා. ඒ නිසා භික්ෂුවක් ඕන දෙයකට අත දැම්මොත් හරියනවා මහානකම ඇර. අවුරුදු 80 ගානක සිවුරේ ඉඳගෙන කතා කරන්නේ ලොකු ස්වාමීන් වහන්සේ. ඒ නිසා සංඝයා නිතරම බලන්නේ මොකකින් හරි ලාභ සත්කාර සම්මාන හොයන්නේ. ඉතින් අපිට නෑ කියන්න බෑ. මේ නිවනෙන් මෙපිට මේ කරන වැඩේ හරහා ලාභ සත්කාර සම්මාන සිලෝක හොයනවා. නැත්නම් අනවඤ්ඤත්ති ප්‍රතිසංයුක්ත කියලා එකක් තියෙනවා. මීට පස්සේ මම කවදාකවත් බැනුම් අහන වැඩක් කරන්නේ නැහැ කියලා. පුංචිව වැරද්දක් කරන්නේ නැහැ කියලා දැඩිසේ අත්කිලමතාන යෝගයට යනවා. ඉතින් මෙන්න මේ වගේ විතක්ක රාශිය එන්නේ අර මූලිකම කාම ව්‍යාපාද විහිචා විතක්ක නැති වුණාට පස්සේ. ඉතින් යෝගාවචරයට දන්නේ යාට එතන මට වෙන්දට වැඩි අනුකම්පාවක් තියෙනවා. මට වෙන්දට වැඩි කරන කරන දේ හරියන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ නිසා දන්නේම නැතුව අර වැත්තක තියලා මේ වදි කියනවා. මේකට මායя කරන්නේ මොකද්ද? මේ ලාභ සත්කාර වැඩි කිරීම තමයි. අද බලන්න ශාසනේ පුරාවට කොච්චර මෙන්න අවුරුදු 20 කෘතියකට වැඩි ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබෙනවද කියලා. ඉතින් අන්තිමට මොකද වෙන්නේ? ඉඳුරම්පි නෙවෙයි පැත්තට මේක යන්නේ. කදාකවත් නිවනට යන්නේ නැහැ නිසා කියනවා අඤ්ඤෝයි බික්කවේ නිබ්බාන පටිපදා අඤ්ඤෝ ලාභ සත්කාර සිලෝකෝ. ලාභ සත්කාර සිලෝක වලට යන්නේ නිවනින් අනිත් පැත්තට. ඉතින් ගිහියත්තුත් බොහොම අනුකම්පාවෙන් ගිහිල්ලා අර වැඩ කරන හාමුදුරන්ට උදව් කරනවා ඉතින් ඒක වළක්වන්න බෑනේ. නැත්නම් හාමුදුරු දන්නේ නැත්නම් ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. එයා හිතනවා මේ භාවනා කරලා එන එකක් කියලා. වෙන්නේ මොකද්ද? භාවනා එන හිටින එක විතරයි. ඒ නිසා මේ මුල් විතක්ක තුන නැති වෙනකොට අර යට තියෙන විතක්ක හයක් උඩටමත් වෙනවා. ඒක ගැන කියලා ලොකු සංශේ මතක් කළා කියනවා. භාවනා නොකරන කෙනාට මේ විතක්ක හදාරන්නත් එපා. ඔහි තියෙන්න අරින්න ප්‍රශ්නයක් නැහැ. මේක බලපාන්නේ භාවනා කරන කෙනාට විතරයි. ඒකත් අවාසියට හිටලා තියෙනවා. අනිවාර්යයෙන්ම අනුරුදව කරන්න හදනවා අනිවාර්යයෙන්ම ලෙඩ නොවෙන්න හදනවා අනිවාර්යයෙන්ම බැනුම් නාන්න හදනවා අනිවාර්යයෙන්ම තොරතුරු දැනගන්න හදනවා මේ ටික ඇඟට නොදෙන ගියාට පස්සේ කාම විතක් වලින් කරන්න ඕන වැඩේ කරනවා ඉතින් මේ සුකුම විතක්ක යෝගාවචරයා දැනගෙන මේක භාවනාදි මට දැනෙන්නේ කොහොඳයි හැබැයි මේක දිගේ දුවන්න එපා මේක හෙලි කරන්න ඕනේ. හෙලි කරනකොට ගුරුවරයා කිව්වොත් එහෙම ওই කාම ඔක මේ මේ ජනපද විතක්කය ඔක බලන්න එපයි කියලා. දෙත්ත ලාභ සත්කාර සංයුක්ත විතක්කයක් කියලා කිව්වොත් ලොකු ශාංශ කියනවා. එතකොට ගෝලයා හිතනවා ගුරුන් ආශ්‍රේ මට ඊර්ෂ්‍යයි. මම මේ දිනුවක් ලැබුණාට කැමති නෑ ඒක නිසා මේවා නිකන් ආක දානවා නිකන් ඒ ආකිරුව නම් හොඳයි වෝ අපි කරනකොට තමයි දෙන්නේ නැත්තේ කියලා ඊර්ෂ්‍යා හිතන තරම් එනවයි කියලා මේ ප්‍රදේශේ ওই මං කියු ප්‍රදේශයේ කිසිම ආගමික පොතක නැහැ තේරවාදේ ඇර. තේරවාද පොතේ ඔක්කොම සටහන් තියෙනවා. ඒ නිසා ඇස් හොඳට තිබේ නම් පාර යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එකකෝසේ මේකට තියෙන එක මුත්‍රායි තියෙන්නේ. Tamande එහෙම දෙයක් හිතෙනවා නම් ඒක වார்த்தාවට දාන්න. කාටද හිතෙන්න බෑනේ කමට අංශුද්ධ ගන්නට ওই වගේ දෙයක් කියන්නේ මට වෙන්නට වැඩිය අනුන්කට අනුකම්පාවක් ඇති වෙනවා. මට වෙන්දට වැඩිය මගේ සෞඛ්‍ය ගැන හිතෙනවා. මට වෙන්දට වැඩිය මේ ලෝක ප්‍රවෘත්ති අහන්න හිතෙනවා. මට වෙන්දට වැඩිය මේ ලාභ සත්‍ය දැනෙන්නෙම නෑ නේක. ඒක නිකන් හීන් නූලෙන් වැඩ කරන්නේ. ඉතින් ඒක ගුරුවරයෙක් කියලා දෙන්න කියොත් හිතන්නේ හිතාමතා පහර දෙන්න හදනවා කියලා. ඉතින් මෙතෙන්දී කොච්චර අහිංසක වෙන්න ඕනද කියලා බලන්න. Taman කොච්චර නිහතමානී වෙන්න ඕනද කියලා. ඒකලිල ගුරුවරයා දෙන ඕනේ වචනයක් පිළිඅර ගන්න මට්ටමට යන්න මේ යෝගාවචරයා මේ සම්මා මිච්ඡා විතක්ක පිළිබඳව අපේ තේරවාද ශාසනයේ තියෙන මේ පුංචි සියුම් කාරණා ඉගෙන ගන්න පුළුවන් වෙයිද කියලා හිතන්න බණ පොලක දානේ මඩුවක කවදා හරි මේ වගේ දේවල් කියවේ තුමන්ට සීල ව්‍යාපාරික කවදා හෝ මේ වගේ දෙයක් කියවේ තුමන්ට සමාධිය ගැන කතා කරන තැනක මේක තියෙන්නේ විදර්ශනායේ පමණයි ඉතින් එතකොට අර කට්ටක් කනිච්චාම තව කට්ටකින් අර කට්ට මතු කරනවා වගේ වැඩක් මේකේ තියෙන. කට්ටක් අයින් කරන්න බෑ මුරුදු දෙකකින්. ඊට වැඩිය කට්ටකින් දාන්න. ඉතින් මේ ටික මෙච්චර ලස්සනට පැහැදිලිලා තියේදී අපි ඒක විශේෂයි කොච්චර දුර්වලද නැත්නම් මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කොච්චරක් තියනවද අපපටිපත්‍ය අවිද්‍යාව කොච්චරක් තියනවද කිව්වොත් අපි මෙතෙක් ඉගෙන ගත්ත දේවලුත් මේකත් එක්ක බලනකොට අහලා තියුණොත් මේක යම් ප්‍රමාණයක අරසාවක් තියෙනවා. නමුත් මේව මතුවෙන්නේ ප්‍රකෘති වෙනෙවෙයි. ෂට විදියට, මායාවී විදියට, වංචනික විදියට. මම මම හොඳයි. මම ඔක්කොටම වැඩිය හොඳයි. මගේ වැඩේ හරි. ඒක ඊට පස්සේ ඔලොමලකමක් එනවා. මිසක්කාර නිහතමානිකමක් එන්නේ නැහැ. ඉතින් ඔලොමලකම නිසා වෙන්නේ මොකද්ද? කර්මස්ථානාචාරයත් එක්ක තියෙන සම්බන්ධේ එහෙම්ම කඩලා යනවා. තනියම රාජ්‍යයක් හදාගන්න හදනවා. ඉතින් ඒ නිසා ඒ මිච්ඡා සංකල්ප ගැන කතා කරනකොට මතක තියාගෙන ඉන්න තියෙන්නේ මේ සංකල්ප ඔයේන නමේ අපි ඔක්කොටම තියෙන. එක එකක්වත් නැත්තේ නෑ. මේකට අයිතිවාසිකම් කියන්න එපා. මේ මට ආපු වටිනා අදහසක් කියලා. අයිසෙක් නිව්ටන් අර ඇල්පල් ගහක් උඩ අඩිලා ඉනකොට ඩෝංගාල ඇපල් ගෙඩියක් වටනා ඕන ගුරුත්වාකර්ෂණ හද දැන් ඌගේ ඌට බාර දීලා ගුරුත්වාකර්ෂණය. ඌගේ අම්මගේ බූදලේ ගුරුත්වාකර්ෂණය. ඒක ලෝකේ තියෙන එක. හොයාගත් එකට දැන් ඒක හොයාගත්ත ලොකු විද්‍යාඥයෙක් කියලා. අනේ අයින්ස්ටයින් ආවට පස්සේ අරක පචයක් වුණා. ඒක නිකන් පැත්තකට ගියා. එතකන් බුදුහාමුදුරෝ සර්වඥතා ඥාණය ලබා ගන්නවත් මගේ කිව්වේ නෑ. ඔගොල්ලෝ කියවන්නේ ත්‍රිපිටකයේ පොත්වල හැම එකම ත්‍රිපිටකයට ඕනෙ පොතක හිමිකම් ඇවිරිනි. මේක උද්දෘත කරගත්තොත් ඉලෙක්ට්‍රොනික ක්‍රමයට හෝ නඩු දමනු ලැබේ කියලා ඕනෙ පොතක තියෙනවා. බුදුහාමරගේ පොතේ සරුවඥයි සියලු දේ කියනවා හිමිකම් ඇවිරි නැත. ඉන්න මිච්ඡා සංකල්පය සම්මා සංකල්පය අතර වෙන සියල්ලම තියෙනවා. කිසිම කෙනෙකුට අයින් කළ නැහැ. ඒ මොකද අපි තියෙන මේ මිච්ඡා සංකල්පات අපි ඔක්කොම සමානයි. අපි හිතන්නේ නෑ නෑ මගේ මිච්ඡා සංකල්පේ කියන්න හොඳ නෑ. ඒක බොහොම පාහර එකක්, පහත් කුලේ එකක්. අනිත් අයගේ වන ෂෝක් කියලා හිතා ඉනවා. හෙලි කරලා බලන්න. ඔක්කොගෙම යටි හිත එකයි. කොයි වෙලාවක හෝ ආනාපාන කරගෙන යනකොට මට ඉන්නේ මේ බාධා මට ඉන්නේ සද්ද බාධාව කියලා හඳුනාගත්තා නම් මට හිතිවිලි ප්‍රශ්නයක් නැහැ වේදනාවක් නැහැ මට ඉන්නේ සද්ද බාධාව කියලා දැනගත්තා නම් අපේ චරිතය පිළිබඳව අපි තව එක පියවරක් ඉස්සරහට තිබ්බා වෙනවා මොකද අපිත් එක්කම බහන කරන තව කෙනෙකුට මේ සද්ද බාධාවක් නැහැ එයාට බාධා වෙලා තියෙන්නේ හිතවිල්ලක්. තව කෙනෙකුට බාධා වෙලා තියෙන්නේ වේදනාවක්. ඉතින් අපි සමූහීය කමටහන් සුද්ධ කරන පේනවා. ඒ පරියන්කේ ඒ ස්වභාවය තමයි මාත් හිටියේ. එක්කිනුට සද්ද විතරයි බාධා වෙලා තියෙන්නේ. තව කෙනෙකුට වේදනාව විතරයි බාධා වෙලා තියෙන්නේ. තව හිතවිලි විතරයි බාධා වෙලා තියෙන්නේ. මේක බුදුජානන්සේ පෙන්නනවා මේ නිසා මේක කඩන්න පුළුවන් ගතියක් තියෙනවා. සමූහය කරනකොට විතරයි ඒක තේරෙන්නේ. ඒත් අවංකව හෙලි කරන්න ඕනේ. මම භාවනා කරන මේ බාධාව. ඒ නිසා මිච්ඡා සංකල්ප ගැන කතා කරන කියන්න පුළුවන්. තමන් භාවනා කරනකොට ලැබෙන බාධාව තමයි තමන්ට කමටහන වෙන්නේ කියලා. ඒක හොඳට බලන්න. නැවත නැවතත් බලන්න ඇත්තටම සද්දමද? එහෙම නැත්නම් හිතවිලිමද? එහෙම නැත්නම් වේදනාමද? මේ විදිහට අපේ චරිත ලක්ෂණ තියෙනවා. ඒක හෙලි වෙන්නේ තමන් ඒක හෙලි කරගත යුත්තක්. එහෙම නැත්නම් මිච්ඡා සංකල්ප අයින්කරන භාවනා කරනකොට මේ හම්බ වෙන දේ හෙලි කෙරුවොත් විතරක් අපිට තවදුරටත් අරමුණේ ඉන්න පුළුවන් වෙලාවක් ලැබෙනවා. ඒ අදාළ බාධාවට අපි ළඟ උපක්‍රම තියෙනවා. පළවෙනියම කියන දේ තමයි ඒකමද බාධාව කියලා නැවත නැවත බලන්න. අනුපස්සනා කරන්න කියන්නේ. අනුපස්සනා කරන්නේ ඉස්සර වගේ බාධාවක ස්වරූපෙන් ද්වේෂයෙන් නෙවෙයි දැන්. මේක රෝග නිర్ణය කරන ස්වරූපේ මට ඇත්තටම සද්දමද බාධා මට ඇත්තටම හිතවිලිමද මේක බලනකොට අපි ආනාපානේ අඩේට ගන්නවා අන්නේ විදියට Tamanට බාධා කරන බාධා વિશે රෝග නිర్ణ ස්වරූපයෙන් පිට කෙනෙක් බලන ස්වරූපයෙන් පරතෝ සංකල්පයෙන් බැලුවොත් ඒකේ තියෙන අපර එතනින්ම නැති වෙනවා ඒක මම පුදුමාකාර වාසියක් මේ විපස්සනා යෝගාවචරයට හම්බ වෙන මෙතෙක්කල් බාධා කරපු දේ දැක ගන්නා සුළුව රෝග නිర్ణ කරන සුළුව ඒකට බුදුරජාණන් සෙදින්නේ පරතෝ සංකල්පේ වෙන කෙනෙක් එකක් වගේ බලන්න බලනකොට ඒක දැනෙන්න දැනෙන්න සතුටක් වෙනවා හැබැයි නේනම් අනික් අයට නැතුනට මට ප්‍රශ්නේ තියෙන්නේ ශබ්ද තව කෙනෙක් කියාවේ අනික් අනික් අයට ප්‍රශ්න නැතුනට මට තියෙන්නේ හිතවිලි මට තියෙන වේදනාව. මෙන්න මේක දැනගන්න කවදාකවත් Taman හෙලි කෙරුවොත් මිස කාටවත් බෑ බුදුරජාන් වහන්සේ ඉන්න කාලේ උන්වහන්සේට තිබුණ ආශය අනුසඥානයි. උන්වහන්සේට කියතයි දැන් නෑ. ඒ නිසා අපි මිච්ඡා සංකල්ප තේරුම් ගන්න ඕනේ. මිච්ඡා පටිපත්‍ය විද්‍යාව තේරුම් ගන්න ඕනේ. අපපටිපත්‍ය විද්‍යාව තේරුම් ගන්නන භාවනා කරනකොට එන්නේදී ඒ විදිහට කියන්නේ. තෝරන්න එපා. මේක වේවා මේක වේවා කියලා හිතන්නත් එපා. එනදී එන විදිහට බලන්න අපි ලෑස්තියක් තියෙනෝනේ අපි. අවංකකම කියලා එකට කියන්නේ. අහිංසකකම කියලා කියන්නේ. අපි මොන දේ ඉගෙන ගත්තත් ඔලවලකම් වැඩෙනවා. භාවනා කරන විතරක් අවංක වෙනවා. භවනා කරන්න කරන්න අහිංසක භාවයටපත් වෙනවා. ඒ නිසා සුද්ධා කියන්නේ භාවනා කරනවා කියන්නේ අපි ළමා මනසකට යනවා කියන. ළමා මනසක තියෙන අහිංසකකමට යනවා. ඒකට අපි ලොකු සංජය පාවිච්චි කරන අපි ආධිකම්මිකෙක් වෙනවා. ආරම්භ භාවනා කරන කෙනෙක් වෙනවා කිසිම දවසක මම අර මාර්ග ඥාන ලැබුවා ධ්‍යාන ලැබුවා මොකක්වත් නැහැ. තමයි හැමදාම ඒ தත්තර ගියේ නැත්නම් මේ මිච්ඡා විතක්ක පැවිලිලා අපිට ෂට මායාවි එහෙම නැත්නම් වංචනික ස්වරූපෙන් අපි නොදන්න ගමනක් අරගෙන යනවා. ඒකට කාටවත් දොස් කියන්න එපා. ඒක තමන්ම මේ මතුවෙන දේ මොකද්ද නිමිති කරන්නේ? මතුවෙන ලක්ෂ්‍යයක් දේවල්. කොයි එකද නිමිති කරන්නේ කියන කනුව තමන් අරගෙන යනවා. මොනවාක්වත් දිහා නිමිති කරන්නේ නැතුව නැත්නම් විශේෂයක් සලකන්නේ නැතුව සියල්ල ඇති විදියට විස්තර කරන්න ආර්ය භාවයට යනවා. ඒකට කියනවා ඇති දේ ඇති හැටියට දැකීම. ඇති දේ ඇති හැටියට හෙළි කිරීම කියලා. ඒක නැති තැන තමයි මේ සාහිත්‍යයක් මතුවෙන්නේ ලෝකේ. එහෙම නැත්නම් సౌందර්යයක්. ඒකෙන් වෙන්නේ ඇති දේ වසංගම. ඒකෙන් තමයි භාවනා කරනකොට තියෙන භාෂාව ස්වභාවික භාෂාවක් වෙන්න බෑ. ඒක නීති විසරද භාෂාවක් ඇතිදී ඇති ඇටිට හෙලි කරන්න. මේක කෙලින් කරගත්තොත් එහෙම නැත්නම් මේ sannivedana කෙලින් කරගත්තොත් රටක් දිනනවා කියන කමාරු නැහැ. ජාතියක් දිනනවා කියන කමාරු නැහැ. ලෝකයක් දිනනවා කියන කමාරු නැහැ. අපිට වෙලා තියෙන්නේ අපි කතා කරන වචන වංචනිකයි, ෂටයි, මායාවි. ඇතිදී ඇතියට කියන්න බෑ. ඒක එක සැරේ රත කරන්න බෑ. අපි උත්සාහ කරමු ටිකෙන් ටික කරලා කරලා කරලා අපි බුදුන් කෙරේ තියෙන ශ්‍රද්ධාව අපි මෙතෙන්ට ප්‍රධාන වශයෙන් ඉලියට ගන්නවා. සීලක පිළිහිලා තියෙන බව අපි දාන්නවා. සතියට ඉදිරිපත් වෙච්ච දේ විතර ඉදිරිපත් කරන්න යනකොට මේ කිසිම මිච්ඡා සංකල්පයකට වසන්න බැරි වෙනවා. හරියට ආලෝකේ පහනකොට අන්ධකාරයට ඉන්න බෑ වගේ. ඉන්නවනම් මතක තියාගන්න අපේම ෂටගතියක්, මායාවී ගතියක්. එහෙම නැත්නම් අපේ තියෙන ඔලොමල ගතියක්. අපි මේ අනිකුත් ගුණවන්තුන් ඉදිරිපිට විශේෂ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ වුණත් ඉදිරියට අපි ඒ ඔලොමල ගතිය පැත්තක තියලා සද්ධාවෙන් මේ දේ කරන්න ගත්තොත් අපි ළඟ විතර ආයුධ කට්ටලයක්, අපි ළඟ විතර ක්‍රමසහවිදි කොහෙවත් නැහැ. ඒකේ ඔක්කොගම සමස්තය තමයි සතිය මේ සියලුම මිච්ඡා සංකල්ප වලට වැඩිය බලවත් ඒසවතියේදී හැකිතාක් දුරට මේ සතිය තැන් තැන් වල පැල කර ගන්න උත්සාහ කරගත්තොත් ඒකේ ආගම් ભેද ಜಾති ભેද මුකුත් නැතුව විතක්ක කියලා කියන්නේ නිකන් තැම්බිච්ච පිපිඤ්ඤ ගෑලි වගේ දේවල් කියලා තේරෙයි. සතිය යතින් හරි බලවත් වෙන සතියක් නැත්නම් බලයේ සත්‍යමත් වීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව නතර කරනවා ශිරු දිනාට ශනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා